අවසරයි මෑණියන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 99 වෙනි භාවනා සතිವಾರයේ භාවනා වැඩමුළුවේ අවසාන සතිವಾರයටයි පත් වෙලා තියෙන්නේ. ඒ සතිವಾರයේ මුල් කොටස අපි ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් කරගෙන විදියට නිම කරලා අපි වැඩමුළු සංවිධායකාවට මයික්‍රොෆෝනේ බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. සාත වැඩසටහන නිමාව සටහන් කරන්නේ. ආයිති ඒ විදිහට අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන විදිහට නැත්නම් ලිඛිතගත ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම අපේ ලියන ලියනගේ මාත්‍යට කරුණාවෙන් මතක් කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊයේ ඉතුරුණු ප්‍රශ්න තුනක් දෙනකින් පටන් ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුද්දක පමණ කාලයක් භාවනා යෝගීව කාලය ගත කරමි. මුලින්ම මම සක්මන් භාවනාවේදී ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කළ අතර මාස දෙකකට පමණ පසුව බුද්ධෝ යන වචනය භාවිත කරමින් සක්මන පුරුදු කළෙමි. ඒ කාල තුල යම් යම් ධර්ම කරුණු පිළිබඳව විතක්ක ਵਿਚාරයේ යෙදුණු අතර පසුව ක්‍රමක්‍රමයෙන් සිත ඒකාග්‍ර වීම පටන් ගතිමි. දිනක් සක්මනේ යෙදෙන අතර වාරයේ කය ආරමුණ වී සක්මන් කරන ස්වභාවයේ පෙනීමට පටන්ගෙන කුඩු කුඩු වශයෙන් ශරීරයේ විසිරෙන ස්වභාවයක් දැක ගන්නට හැකි විය. එම කාලය තුල සිත සොඳින් ධර්මයේ තුල පැවැත්වීමට අදිස්ථානයක් ඇතිවිය. හිඳගෙන සිටන විට බඩේ පිම්බීම හා හැකිලීමද ඇවිදින විට බුද්ධෝ යන වචනේ මෙනෙහි කිරීමද වෙනත් වැඩක යෙදෙන විට සියලු සත්‍යෝ සුවපත් වේවායි ප්‍රාර්ථනා කිරීමද ගමන් යන විටදී පිළිකුල් සංඥා හෝ අස්ති සංඥාවද ප්‍රගුණ කළෙමි. නිතර සතියෙන් සිටීම උත්සාහ කළ අතර සතිය නැතිව සිට ඊළඟ මොහොතේ සතිය නැතිව සිටි බව දැනගතිමි. ගැහැණු පිරිමි රූප දකින කල්ලි ඉල්පුල් සංඥාවෙන් හෝ අති සංඥාවෙන් බලන අතර එම පයවල් අස්ති වශයෙන්ම මස්චදිල් බඩවැල් අසූචියෙන් පිරි දියවි නැති වී යන ආකාර දැක ගැනීමට හැකියාව ඇත. පොළොව දෙස බලා සිටින කල්හි මුළු පොළොවම සම වී එක තලාවක් බවට පත් වෙනු පෙනෙනු ඇත. සුළු දෙයක් දකින යම් අවස්ථාවක සුදු දෙයක් දකින යම් අවස්ථාවවලදී නිල් පාට ආලෝකයක් දිස්වනු ඇත. තව තවත් සක්මන ප්‍රගුණ කිරීමෙන් මාහට දිනකට එක ආහාර වේලකින් නිදුස්සාහෙන් නැපීමට හැකියාව ලැබී ඇත. මාසයකට පෙර සොහොනක සතියක් භාවනා කෙලිමි. හිතේ බය ඇතිවීමට හේතුව බලා සිටෙමි. මෙම කයට දැඩිසේ ඇලුම් කිරීම බව දැනගතිමි. මොහොතක් පාසා ඇතිවීමෙන් නැතිවීම පවතින මේ මහ අසූචි ගොඩක් මෙන් මෙනෙහි කර අනිත්‍ය දුක්ඛ වශයෙන් බැලූ කල බය සංඥා තුරි වී ගියේමි. නිතර තනිව වාසය කිරීමටද යම් අවස්ථාවලදී තනිව වාසය කිරීම පීඩාකාරී ස්වභාවයට පත්වනු ඇත. ඔබ වහන්සේගේ දේශනාවලට සහභාගීන් පසු කළ සක්මන් භාවනා තුළදී සිතුවිලි වලට පැමිණ નિરાයාසයෙන් යෑමට ඉඩ හැර ඒ දෙස බලා සිටිෙමි. සිතුවිලි ධාරාවක් ගලන ආකාරය දැක ගැනීමට හැකි විය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු නිසා ඒ ධාරාව තුළින් සිතක් ඇති වී ඒ ධාරාවෙම නැවතත් බැසගෙන යන ආකාරයක් දුතිමි. ඊයේ දින ධර්මදේශනා ශ්‍රවණය කරන මොහොතේ සිත ඒකාග්‍ර වී නිල් පාට ආලෝක ධාරාවක් දිසිය. රාත්‍රී සක්මන් භාවනාදී නිදිමත නොසන්සුන් ගතියකට චිත්ත ප්‍රසාදය ඇති කර ගනිමින් භාවනා ක්‍රම කැළෙමි. එක වේලාවකට පසු සිත හොඳින් ඒකාග්‍ර විය. බය හැකිලියගේ මැටි ගොඩක් තේ දැනෙන විය. කිසිවක් නොහිතන තත්ත්වයටපත් විය. සක්මන් මළුවේ පෙනෙන ප්‍රමාණය යම්කි ප්‍රමාණයකම ප්‍රභාස්වරව පෙරුණි. සිසිල් හුස්ම රැල්ලක් ඇතුළට ගමන් කරනවා දැනුනි. සුළු මොහොතකට පසු නැවත මුල් භාවනා අරමුණට සිත බැසගත්තේය. නැවතත් අවස්ථා දෙකකදී නිදිමත බව දැනුණද මෙන්දාමෙන් අපහසුයක් නොදැනුනි. රාත්‍රී 9:10ට රින්ද ගිය අතර අද දින පාන්දර 3:30ට නිරුස්ථාහයෙන් ඇහැරුණෙමි. සිත තුළ පැවතියේ සියලු සත්වෝ සුපත් වේවා යන සිතුවිල්ලයි. මේ දිනවල ගත් දහම් දැමීමෙන් චිත්ත ප්‍රසාදහා වීරිය තව තවත් වැඩි වී ඇති බව වැටහේ. සක්මනේදී බුදුගුණේ මෙනෙහි කිරීමත් හඳගැනීමේදී පිම්බීම හැකිලිම බැලීමත් ආහාරයේ පිළිකුල ස්වභාවය දැකීමත් බාහිරයේදී අස්ති සංඥාවෙන් හා පිළිකුලෙන් බැලීමත් හා සෑම දෙයකම යථාස්වરૂපයේ දකිමින් සිත ඒකාග්‍ර ක්‍රීමන කළ යුතු වන්නේ නැතිනම් එකම අරමුණකට සිත පැවැත්වීමද කළ යුත්තේ කියා කරුණාවෙන් දැන ගැනීමට කැමැත්තෙමි. මේ වන විට ආයතන හයෙන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් ගන්න බාහිර නිමිති සිතුවිලි නූපදවා යැපීමට හැකියාව ඇත. සතිය නැති අවස්ථාවවලදී සිතුවිලි උපදවා විතර්ක ਵਿਚාරයේද එදේ. ඒ මොහොතේම අනිත්‍ය වශයෙන් බැලූ කල එම සංස්කාර සංසිඳියයි. කාම සිතුවිලි තරහ සිතුවිලි උපදින විට දැන ගැනීමට හැකියාව ඇත. එම සිතුවිලිද දුක් වශයෙන් බැලූ කල සංසිඳියයි. ඉදිරියට සතිය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව ඔබ වහන්සේගෙන් ඉතා කරුණාවෙන් ගුරු උපදේශයක් බලාපොරොත්තු වෙමි. උතුම් ධර්මයේ වෙනුවෙන් කරන්නා වූ මේ මහඟු සත්කාරයේ කුසලාල් සංසේ ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ ධාතු ආબોධ කර ගැනීමට උපනිශ්‍රේ වේවා. කියන මූලික උපදේශ පන්තිය හරියට තේරුම් අරගෙන නැහැ. මේ රචනය අහගෙන ඉන්නකොට හරි වෙහෙසයි. කාලේ නාස්ති කිරීමක් කියලා සුද්ධ වශයෙන් කියන්න වෙනවා. ඒ නිසා රචනයක් තියෙනකොට නැත්නම් අමනා සුද්ධ කරනකොට ඉස්සල්ලාම කියන්න ආසන්න වෙච්ච හොඳම පරියන්ක විස්තර ටික විතරයි. ඊට පස්සේ ඒකෙදී කිය යුතු අනිකුත් දේ හිතවිලි වේදනා තද්ද. ඊගාට සක්මන ගැන කියන හොඳටම සක්මන කරපු වෙලාවේ වැටෙච්ච හැටි ඊට පස්සේ ඒකට බාධා තිබුණා නම් පස්සේ කියන්න. ඊට පස්සේ දිනදා වැඩ කරනකොට සතියෙන් ඉන්නකොට කොයි වෙලාවද වඩා හොඳව වාර්තාගත කරන්න පුළුවන් වෙන්නේ? ඊට පස්සේ කියන්නේ මේ මේ තැන්වලදී බෑ කියලා. මේක නෑ අලගිය මුලගිය කොනක් හොයන්න බෑ. ප්‍රධාන වශයෙන් අත්ති කිලමතාන යෝගයට වෙච්ච තමන්ට තමන් ද්වේෂ කරගන්න චරිතයක් මේක. හරි කැමැති සෝහන් කෘතිය දකින්න, හරි කැමැති අසුචි දකින්න, හරි කැමැති ඇටසැකිලි දකින්න. ඉතින් කොහි කෙලවර වෙයිද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා උත්සාහයක් කරලා තියෙනවා හෙලිදරව්වක්. ඒක නිසා වටිනවා. ඒක මුළු සභාවටම වටිනවා. මේ හෙලිදරව්වට පස්සේ තමයි මට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. මට කියත හැකි තව තුන් සැරයක් ඇහුවත් අර දීලා තියෙන මූලික උපදේශ පන්තිය හිතට නම් වදින එකක් නැහැ. මොකද හිත පිරීලා ඔක්කොගෙම පිරීලා ගණ්ඩ දෙයක් නැති හිත පිරීලා තියෙන්නේ. මොකක්වත් දාන්න ඉඩක් නැහැ. මේ අපි කිසිම සාකච්ඡා කරු නැති මාතෘකාව ගොඩ සභාවේ අවධානය යොමු කරනවා. ඒකල අහනවා මගෙන් හොඳද නරකද කියලා. ඒක මට බේන්නේ ඔබ වහන්සේ දීපු තොරතුරු වලට කවුද සාන්ති කරු කරන්නේ මං ඒවා බල්ලට දැම්ම ඔන්න මං කෙනාවා කියලා මට පෙන්වන්න හදනවා. වැඩක් නැහැ මං එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙට ආවනම් මෙහෙ උපදේශ පන්ති අහන්න. උපදේශ පන්ති අහලා හරියට තැනින් පටන් ගන්න වැරදි වල කිව්වට කමන්නේ නැහැ. මට සක්මන ගැන කියන්න, පරියන්ක ගැන කියන්න, සක්මන ගැන කියන්න, එදිනදා ජීවිතය ගැන වෙච්ච දේවල්, අත්දකපු දේවල් ටිකක් තියෙනවා මේක ඇත්තටම. ගුණයක් නැහැ. ඒක නිසා ලකුණු 33 දෙන්න පුළුවන්. හරියට ඉදිරිපත් කරා නම් 55ක් දෙන්න තිබ්බා. මුල් උපදේශ පන්තියට විතරක් අදාට කියවන 70ක් දෙන්න තිබ්බා. මම ඉතින් 30ක් දීප එකන දීලා අතින් තුනක් දාලා පාස් කරනවා මෙයාව මම. කරුණාකර මතක තියාගන්න මේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ Tamange වල්පල් හැලී කියන එක නෙවෙයි. අපි ඒකට සැකිල්ලක් දීලා තියෙනවා. ඒ ටික කියන්නේ. ඉන් එපිටෝ දිග ලියුම දකින්නකොටම මම දන්නවා බොක්කත් සුද්ධ කරලා ඉතින් වැල්වල හැරි කෙලෝරක් නැහැ. එහෙම තමයි මම මාස 18ක් බැනුම් ඇව්වා ගුරුමිට ගිහිල්ලා කමටහන් සුද්ධ කරන්න ගියාම කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලව කරනවද දන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඒ ස්වාමීන් වහන්සේ අපිට මන් දැන් ඔය දෙනකොලේ ඉදිරිපත් කරේ මේ ඉදිරිපත් කරනකොට ගුරුවරට ඇහෙන්න ඕනේ මෙච්චරයි. ඔය අනික ඒවා හිතී වැඩක් නැහැ. හොඳටම පරියන්කේ ඉනකොට මොකද්ද කරේ මොකද්ද වැටහුනේ ඊට පස්සේ ලියන්නේ ඒකට තියෙන බාධා ඊට පස්සේ හොඳටම සක්මනක් හරියට ආසන්න විස්තරයක් කියන්න ඊට පස්සේ කියන්නේ ඒකට තියෙන බාධා ඊපස්සේ එදිනෙදා වැඩ කරනකොට හොඳට හරිය වෙලාවක් සතිය පිහිටුපු වෙලාවක් කියන්නේ බාධා තියෙනවනම් කියන විතරයි ඉතින් ඒක දැන් මේ මං කියපු නැති දේවල් ගොඩක් නෝ විස්තර කරලා තියෙනවා ඉතින් ඒව මම උත්තර බඳින්න ගියොත් එක්ක මේ කිනා හිට නරක කරගන්න නැත්නම් ඒව කියලා දීපු ගුරුවරයාට අපහසයක් වෙනවා. ඒ නිසා පඬිතරාමයට යන්න ඉස්සලා දැන් මම මුගක් වෙලාට මෙහෙන් සම්බන්ධ වෙලා පිටත් කරනවා කියලා වෙලා දෙනවා කිසිම තැනක කරපු භාවනා කිසිම එකක් මෙහෙ කරන්න දෙන්නේ නැහැ. ආවට පස්සේ දෙනේවා කරන්න කැමති නම් එන්න නැත්නම් ඉන්න එපා. මම නම් එහෙම කියන්නේ නැහැ. කොයි කෙනාටත් පුළුවන් නමුත් කියන අඩු ගානේ මෙහෙ දෙන මූලික උපදේශ පන්ති අහන්න ඒ උපදේශ පන්තියට අදාළව කටයුතු කරන්න. ඊට එපිට තියෙනවා නම් මේ මේ සබාවේ කාලේ නාස්ති කරන්න එපා. මම පුදුගිරි කාලේ දෙන්නෙත් නැහැ. දැන් බෑ. පුදුගිරි කාලේ දෙන්නත් බෑ. ඉතින් ඒකයි මම කියන්නේ අපි වැඩමුළු සංවිධායක සංවිධායකවරියන්ට ඒ මූලික උපදේශ පන්තිය සහ කමඨාන් සුද්ධ කිරීමේ පත්‍රිකාව එnde ඉස්සෙල්ලම අහලා තියෙන බාට වග බලා ගන්න මෙහාට පස්සේ ඒ දෙක අවධාරණය කරන්න. එතකොට කතා කරන්න තියෙන බොහොම ටිකයි. ඒක හරියට කාරණාවට අදාළව කතා කරන්න. මේව සාමාන්‍යයෙන් පල්පල් නැත්නම් ගම්මැදි හැටි කියලා කියන්නේ. කියවන කියවන කියවන කියවන කියවන යනවා. අහගෙන ඉන්නකොට වෙහසයි. ඉතින් මම මේ පුද්ගලයාට මම රිදෙන්න බාන රිදෙනවා ඇති අනිවාර්යයෙන් මේක කරන්න දෙයක් නැහැ. නමුත් මේ ඔක්කොටමත් එක කියන්නේ මේ භාවනා කරනවා කියන්නේ ඒ වෙලාවේ එච්චර විහිළු කරගෙන ඉන්න වෙලාවක් නැහැ කියන එක හරියට ඒ අරමුණ මේකයි මෙනේ කරේ මෙහෙමයි වැටුනේ මෙච්චරයි. මේ මෙහෙ කියලා දෙනෝනේ පරියන්කේනකොට මේකයි කරන්න ඕනේ සක්මන් කරනකොට මේකයි. එදිනදා වැඩිදි මේ අනවශ්‍ය ඔක්කොම මේකට දාගත්තට පස්සේ මම එකක් ගැනවත් විචේචන කරන්න යන්නේ නැහැ විස්තර කරන්න යන්නේ නැහැ මම කියනවා ඉදිරිපත් කිරීම දුර්වලයි අත්තිකින්මතාන් යෝගයට Tamanට ශාප කරගන්න Tamanට වෛර කරගන්න චරිතයක් ඒක දන්නවනම් හොඳයි අවශ්‍ය කරලා තියෙන අසුබ භාවනාවක්වත් මොනවාක්වත් නෙවෙයි සතිය පිටුවන එකයි ඉරියව්වේ සතිය පිටුන ලොකු ලොකු දෙයක් නමුත් කියලා තියෙන විස්තර මට දීපෝදේශලා දාලා නැහැ. නමුත් මං හිතන්නේ සුජිත් ලැහැත්ති කරලා තියෙනවා CD එක. ඒකේ මුලට තියෙනවා ඒ මූලික උපදේශ පන්ති. ඒක කරුණා කළා අහන්න. අහලිවලා මට සුද්ධ කරගන්න ඕන නම් කමටහන් එක්ක මට ලියුමක් ලියලවන්න. එහෙම නැත්නම් ඊමේල් කරන්න. එතකොට මට පුළුවන් මේ අද හාපුරාවට මම මේ කියපු දේවල් ඇහිලා තියෙනවද වැඩ වෙලා තියෙනවද කියලා බලන්න. ඉතින් ඒකෙන් පස්සේ මම යනවා දෙවෙනි ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ කාය සංස්කාර සංසිඳී ආනාපානය තුල සතිය හොඳින් පිහිටියේද එම ආස්වාදයේ සංසිඳීම ඊතා සියුම් පෙනහළුවල් චලන සංවේදන ලබා දෙමින් පවතී. මෙලෙස කොතෙක් වේලා පෙනහළු ආස්වාදයේ සියුම් ගැස්ම දෙස බලා සිටියේද ඉන්නහාට භාවනාව වර්ධනය වීමක් නැත. මේ මේ භාවනාව ඉදිරියට යාමට කුමක් කළ යුතුද? ඒ විදිහට ඒ සියුම් චලන වලට ගිහිල්ලා හොඳටම පදම් වෙනකන් ඒක හුරු වෙනකන් එහෙම නැත්නම් ඒක සිද්ධි වෙනකන් ඊගා මට්ටමට යන්නේ. ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා ඇවිස්සන්නේ ගියොත් මේ කවදාවත් තැම්පත් වෙන්නේ. ඒ නිසා එතන ගියාට කියනට ලොකු ජයග්‍රහණයක්. ඒකේ හොඳට හිත හුරු වෙන්න ආරින්න. සිද්ධි වෙන්න ආරින්න. වශී වෙන්න ආරින්න. එතකොට යා ඊට පස්සේ මට්ටමට යනවා. මේකත් ලොකු දෙයක්. නමුත් මේකේ සමාදම් වෙන්නේ නැත්තම් එහෙම නැත්නම් ඒක පිළිබඳව අවුස්සන් නැතුව මේක මේ ලබාගත් එක පිළිබඳව ප්‍රමෝදයක් ඇති කරගත්තේ නැත්නම් ඊගාව එක හම්බ වෙන්නේත් නැහැ. මේ ඉන්න එක පිළිබඳවත් ප්‍රමෝදේ ඉන්න පමා වෙනවා. මේ ලැබිච්ච ගුරුසු ආනාපානේ සියුම් වීම පිළිබඳ ප්‍රමෝදයෙන් තොරව ලියන ලියුම් මේවා. ඒ ප්‍රමෝදේ නැත්තම් ඉතින් ඒ කෙනාට හම්බෙච්ච විවේකය පාළුවක් විදිහට තේරෙනවා. හම්බෙච්ච හුදකලාව කොන්වීමක් විදියට වැටහෙනවා. හම්බෙච්ච මේ විස්රාමය පැංගිරි ගතියට වැටෙන්න බලන්න. ඒකයි මේ ඊගාවේ කොහයන්. ඒ නිසා මේ යانے අනේක හොඳට පදම් වෙන්න ආරින්න පట్టල වෙන්න ඊට පස්සේ ඔතනින් යට ඇත්තටම භාවනා නිකම්ම යනවා. එකයි අඩුපාඩු වෙලා තියෙන ඔය ලැබිච්ච தත්ත්වයේ පිළිබඳ ප්‍රමෝදය පහල කරගන්න නැහැ. ඒක නිසායි ප්‍රශ්නේ අහන්නේ. ඒ කුකුස නිසාම දිගට දිගට හිත ඇවිස්සෙනවා. කුකුස නැතිවීම පිණිස මේ අනිත් දවසෙත් ඔය උපක්‍රම වලින් ක්‍රමසාවිදුලින් ඔතෙන්ටම යන්න ගිහිල්ලවල ඒ ලැබිච්ච එක පිළිබඳ ප්‍රමෝද වෙනකොට භාවනා ඉදිරියට යනවා. ගරු ස්වාමින්වහන්සේ මෙම භාවනා වැඩමුළුවට ඔබ වහන්සේගේ දායකත්වය හා අනුශාසකත්වය ඉතා ගෞරවපූර්වකව සිහිපත් කරමි. දානශාලාවට යෝගාවචරින් පේරේට පැමිණීම සිද් ගන්නාතුළු දර්ශනයකි. අපහට එන නිවැරදි පැත්ත පිළිබඳව හරිහැට අවබෝධයක් නැමැති හේයින් මෙම ප්‍රශ්නය ඇසීමට සිදු වෙමි. සාමාන්‍ය සම්මත රීතියේ පාරේ දකුණේ යාම වත් බුද්ධ ධර්මයේ විනය කර්ම අනුව මේ පිළිබඳ යම් සඳහනක් ඇතනම් අපෝ දැනුවත් කරන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායස ලැබී ශාසන කටයුතු තවදවත් කරගෙන යාමට ශක්තිය ලැබේවා. මට ප්‍රශ්නේ අහුවට තේරෙන්නේ නැහැ. මේ ඉන්න කට්ටිය යොමු කරනවා ඇතිනේ ඒ කරන විදිහට යන්න අපිට කියන්න පුළුවන් 20ක කණ්ඩායමක් ගියොත් 20ක් මාච් කරනවනම් 20ක කණ්ඩායමක් ගියොත් වාහනයක් විදිහට තමයි සලකන්නේ මාර්ග නීති අනුව. 20ට අඩු කණ්ඩායමක් ගියොත් දකුණු පැත්තෙන් යන්න ඕන 20කට වැඩි කණ්ඩායමක් ගියොත් වම් පැත්තේ යන්න ඕන. ඒ තමයි මාර්ග නීති පිළිබඳව ප්‍රශ්නේ කෙඩිටින් කරනකොට තනියම යනවනම් දකුණු පැත්තේ යන්න. ප්ලැටුන් එක පිටින්ම යනවනම් 24ක් ඉන්නවා වම් පැත්තේ යන්න. ඉතින් ඒක මාර්ග නීති මෙව්වට එන්නේ ඉඩම් නීති වලට. ඉඩම් නීති වල කියන ඉඩම් වාහන වල වෙනස් වෙනස් ක්‍රියාපටිපාටියක් තියෙන. මොකද මේ වගේදී මහා ජනතාව හැසිරෙන්නේ නැහැ. පුද්ගලික මිනිස්සු හැසිරෙන්නේ. ඒකට මෙහි ඉන්න අධිකාරිය කියාවි මේ විදිහට යන්නේ කියලා. මෙච්චර මම කතා කරේ සිවිල් නීතිය. සිවිල් වාහන කියලා જાතියක් තියෙනවා, ඉඩම් වාහන කියලා જાතියක් තියෙනවා. ඉඩම් වාහන ලයිසන් ගන්න ලේසි. ට්‍රැක්ටර් එක, ෆෝක්ලිෆ්ට් එක ඉඩම් වාහන. ඒකේ වමෙන් ගියත් එකයි දකුණෙන් ගියත් එකයි මොකද හාන්න ගියාම නෑනේ නීතියක්. පාරක යනකොට තියෙනවා. ඉතින් මේ කතාව අහන්නේ මොකකට හේතු වෙලාද මන් දන්නේ. මොක මොකක් සුද්ධ කරගන්නද මෙහි ඉන්න ඉන්න රිට්‍රීට් ඕගනයිස් කරන කෙනා හෝ මේ වැඩේ බලන ආරච්චි කෙනෙක් ඉන්නවනේ බලන එයා කියන්නේ කරන්නේ ඔක්කොට මේකම නීතිය සම්මත කරන්න ඕන කමක් නැහැ අනවශ්‍ය නැත්නම් උඩ මොකටද නීති දාන්නේ ඒ නිසා මොකක් හරි චිත්ත පීඩාවක් හෝ යෝජනාවක් හෝ අලුත් දෙයක් කිරීමක් පිණිස කටයුතු කරන්න තියෙනවා නම් මේ ලිපිය හරහා මම කියනවා ඊෂාට දැනුම් දෙන්නයි කියලා. ඒකට අපිට පුළුවන් ඉස්සරහා සාකච්ඡා කරනකොට මේක ගන්න මේ කියන තොරතුරෙන් මට චිත්‍රය ඇඳෙන්නේ නැහැ. ඒ නිසා මට හිතා ගන්න බෑ. මොකද වෙන්නේ කියලා. අනිත් එක ඒක වැදගත්ුත් නැහැ අපේ කර්මතහනට. ඔය මේ වරුවේ හියට ආව මිනිහට මොන ඉංගම් බැලිල්ලක්ද ඔයගෙද හිට ගියාට පස්සේ කොහේ යන්නේ? නමුත් අගය කරනවා විවේචනය. ඒකට මම අපේ ඊර්ෂ්‍යාවපත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දින ඔබ වහන්සේ වදාළ පරිදි ආනාපානයේ දෙස බලමින් සිටීමේ පුරුදු පරිදි කාය සංස්කාර අවශ්‍ය වී ගොස් සසන පද්ධතියේ චලනය පමණක් ආරම්භ වෙමින් පැවතිනි. ඔබ වහන්සේ වදාළ පරිදි ආශ්වාසයේ ඇතිවීම සහ නැතිවීම මට හොඳින් දැනී ගියේ. තවදුරටත් ඔබ වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳීම බැලීමට උපදෙස් දුන් බැවින් එසේ සංසිඳේ දැයි විමසිල්ලෙන් සිටියෙමි. ආනාපානයේ දැන් තරමක් සංසිඳී සියුම් භාවයට පත්ව ඇත. නමුත් ස්වාමීන් වහන්සේ පය ගණනාවක් ගියද එය සම්පූර්ණයෙන්ම සල් නොතිබේ. සත්‍යයක බැවින් එහි පූර්ණ නැවතීමක් පණ තියෙන තෙක් නොවන බවද මම දරිමි. මගේ ප්‍රශ්නය මගේ ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිද්ධියම යනු ඊටාම සුද්‍ර සියුම් ලෙස ආශ්වාසය දැනීමයි. එතනින් එහාට කොතෙක් බලා සිටියේද එලෙසමය. කතරම් බාහිර අරමුණු රහිත වූද මෙම தත්ත්වය වර්ධනය කරගන්නේ කෙසේද? ආශ්වාස ප්‍රශ්වාසයේ පූර්ණ නැවතිය යුතුයද? මේක ඉස්සලා මේකට ඉස්සලා සාකච්ඡා කරපු ප්‍රශ්නෙම වෙනත් පැත්තක්. අපි ආනාපානෙන් පටන් ගත්තත්, පිම්බීම කිලින් පටන් ගත්තත්, රූප, ශබ්ද, ගන්ධ, රස කොයි එකෙන් පටන් ගත්තත්, පේනකොට ඒක හරි විචිත්‍රයි, සක්‍රියයි, කුප්පන සුළුයි. බලාගෙන ඉන්නකොට කොයි එකත් ඔතෙන් තේනවා. ওই මට්ටමට ගියාට පස්සේ තාම දන්නවා මේ ආනාපානයේ සංසිද්ධියක් කියලා. පිම්බීම හැකිලින් බලපු කෙනා නම් දන්නවා පිම්බීම හැකිලිමේ සංසිද්ධියක් කියලා. කසින මණ්ඩලයක් තියලා භාවනා කරපෙක් කෙනෙක් දන්නවා කසින මණ්ඩලයේ සංසිද්ධියක් කියලා. කොහෙන් ගියත් ওই මට්ටමට හොඳට හුරු වුණාට පස්සේ උතරින් පල්ලෙහාට යනවා. ඒ තියෙන දැනීම රූපයක් වෙන්නත් පුළුවන්, සද්දයක් වෙන්නත් පුළුවන්, ගඳක් වෙන්නත් පුළුවන්, රසක් වෙන්න පුළුවන්, පහසක් වෙන්න පුළුවන්. ඒ සියලු දේ ඇති කිරීමේ මූල ශක්තියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආනාපානෙ දිගේ ගියත්, පිම්බීම හැකිලිමේ දිගේ ගියත්, රූපයක් බල බලා ගියත් ඔතෙන්ට එනවා. ඔතන ඇවිල්ලා හොඳට පරීක්ෂා කරලා බලනවා මේ මිනිස්සයා තල තුනද කියලා. මේක මේ මට්ටම ඔයිට වෙඩි තැම්පත් වෙන්නේ. ඔකට හුරු වුණාට පස්සේ ඔකට ප්‍රමෝද වුණාට පස්සේ ඔක ප්‍රතිපදාවෙන් වෙච්ච එකක් බව තේරුම් ගත්තට පස්සේ ඔක කෙලෙස් අඩු තැනක් බව තේරුම් ගත්තට පස්සේ ඒකට යෝගාවචරය සමාදම් වෙන වෙලාව වෙනකන් ප්‍රමෝද වෙන වෙලාවක් එනකන් ඔහුගේ යටතට්ටුර බහින්නේ. යටතට්ටුර ගියට පස්සේ පේනවා මේ ශක්තිය තමයි අපි වෙලාවක රූපයක් වශයෙන් දකින්නේ. ඒකම තමයි සද්දයක් වශයෙන් අහන්නේ ගඳක් රසක් පසක් ওই මූල ශක්තියේ මොනම දෙයක්වත් නැහැ. ඒක රූපද, සද්දද, ගන්ධද, රසද, සුබද, අසුබද ඥාන පිරි මොකුත් නැහැ. ඉතින් එතෙන්ට අඩු කරන අඩු කරන යනකොට ඉක්මන් කරන්නත් හොඳ නැහැ. ඒ අඩු වෙමින් යන වැඩපිළිවෙල මගේ දක්ෂකමක් නෙවෙයි සරුවචන වහන්සේගේ දක්ෂකමක්. ඉතින් ඒක එහෙම තැම්පත් වෙන්න ඉන්න මිසක් ඔක අවුස්සන්න ගියොත් ඒක 100ට 100ක්ම තැම්පත් වෙන්න ඕනේද? එහෙම නැත්නම් මම එක තැනක ටැග් ගහනවාද මේ කරන්නේ අර ලියන්න තියෙන මල්ල ඔබණ්ඩ හදනවා වගේ. ඉතින් එතකොට වෙන්නේ අර ඉතුරු තැම්පතු අඩු වෙනවා. ඒක නිසා මේක පුළුවන් තරම් වෙලා සිද්ධි කරනවා කියලා මේකට කියන්නේ. භාවිත බහුලීගත කරනවා කියලා කියන්නේ මෙතෙන්දි කලබල කරන්න නරකයි. මෙතෙන්දි මේ ඉක්මන් කරන්න යන්න නරකයි. ඉක්මන් කරන්න හදන්නෙම මමයා. මෙතෙක් වෙලා අඩු කරගත්ත මමයා දැන් ස්මාර්ට් වෙන්න හදනවා. එයා කියනවා මීට වැඩිය මේක අන්තිම බස් එක ඔය ඉතින් ඉස්සලා බස් එකක් තියෙනවා පුළුවන් නම් අල්ලපන් කියලා. ඉතින් අපි ඔක්කොම වැඩ බහ දබල ව්‍යාපාර කරන්න පටන් ගන්නවා. මෙතනදී අව්‍යාපාර ණය තේරුම් ගන්න. මොනක්වත් නොකර කොච්චරලා ඉන්න පුළුවන්. චේතනා පහළ නොකර කොච්චරලා ඉන්න පුළුවන්. සැක නොකර කොච්චර වෙලා ඉන්න පුළුවන්. මේකට මට කොච්චර ප්‍රමෝද වෙන්න පුළුවන්. කොච්චරක් මට මේ තීතත්වයේ සමාදම් වෙන්න පුළුවන්ද කියලා බලනවා මිසක් අවුස්සන්න ගත්තොත් ඒක තමන් විහිින්ම අර තැම්පත් වෙන දේ අවශ්‍යන ගතියක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය ලෝකේ දැනුම කියලා ගන්න ඕන ඔය තකතිරුකමල තමයි. භෞතික ඥාන කියලා කියන්නේ ඔන්න ඔය තකතිරුකමට. බුදුදහම කියනකොට බහාතබ්බපං එතකොට භාවනාව සිද්ධ වෙනවා. බහාතබ්බනා කියලා කියන්නේ මොනවාක්වත් කලබල වෙන්න එපා. එහෙම භාවනාවට තැම්පත් වෙන්න අනිට නිින්දට වැටෙන්නේ නැතුව හිත ලීන වෙන්න දෙන්නේ නැතුව මේක දිහා බැලුවට මොකද ඇස් නැති කෙනෙක් බලනවා වගේ බලන් ඉගෙන ගන්නවා. මේක සද්දයක් නම් අහන්න හැබැයි බීරෙක් වගේ ඉන්න. මේක කයට දැනෙන දෙයක් නම් නොදැනෙනා වගේ මූඩෙක් වගේ මෝඩෙක් නෙවෙයි මූඩෙක්. මූඩ කියලා කියන්නේ දැනෙන්නේ කෙනෙක් වගේ ඉන්න පුළුවන් නම් විතරයි ගතන්පත් වෙන්නේ. ඒක නිසා ඔතනින් එහාට යන්නේ ඇස් ඇත්තේ අන්දෙක් වගේ, කන් ඇත්තේ බීරෙක් වගේ, දැනුම තිබුණට මූඩෙක් වගේ, මෝඩෙක් වගේ ශක්තිය හසුරවන්න පුළුවන්කම තිබුණට බම්මණියෙක් මූගෙක් වගේ ඉන්න දන්න කෙනාට දොර ඇරලා තියෙනවා. ස්මාර්ට් වෙන්න ගියොත් අර්ථකථන දෙන්න ගත්තොත්, සැක කරන්න ගත්තොත් අර බල්ලා තමන්ගේ වලි ගැල්ලන්න කරකෙන්න වගේ ඔහේ කරකෙන. ඒක කරක කරකින්දයි වෙන්නේ. ඒතර හරි අමාරුයි කියලා දෙන්න. මෙතෙන් එනකන් නම් තර්කයක් කියලා දෙන්න පුළුවන්. මෙතින් යට ලොකු ඉවසීමක් ඕන. ඒක වීරිය කියන්නේ ඥාන සංප්‍රයුක්ත වීරියක් ඕන. යමක් නොකර එහෙමම බලනින්න. ඉතින් කොතෙන්ට යනකම් ඥාන සංප්‍රයුක්ත වීර්යයක් ඕනද මේ වීර්ය සංප්‍රයුක්ත වෙන්න ඕන ඊපස්සේ කොච්චර ඥාන සංප්‍රයුක්ත වීර්යයක් වෙන්න ඕනද කියලා කාටවත් කියලා දෙන්න බෑ තමන්ම කරලා කරලා කරලා අතේ උරුවට තේරුම් ගන්න ඕනේ මින් එහාට කලබල කරන්න එපා එහෙම ප්‍රමෝද වෙලා සමාදන් වෙලා යන්න අරින්න කියලා ඒ ඒ ඔය මේ නගන ප්‍රශ්නය දැන් මම යන භාවනා මධ්‍යස්ථානවල 70%ක්ම ඕකම තමයි ප්‍රශ්නේ. ඕක කොයි කාට ප්‍රශ්නේ අහලා උත්තර දුන්නත් Tamange ප්‍රශ්න නගන්න හැම කෙනාටම ඕනකමක් තියෙනවා. මොකද මේ ප්‍රශ්නේ මගේ කියාගන්න අපිට ඕන වෙලා තියෙන්නේ. උත්තරේ නෙමෙයි. උත්තරේ නම් මේ වෙනකොට ධර්ම සාකච්ඡා 100 ගානක ලියලා ඇති. නමුත් ඒක තේරෙන්නේ නැහැ. මොකද Tamanට එන ප්‍රශ්නේ Taman හිතන විශේෂයි කියලා. මේක Tamanගේ ප්‍රශ්න නෙවෙයි ඒක මානව ප්‍රශ්නයක්. හිත තැම්පත් වෙන්න හදනකොට අපේ පඬිතකම මේක අවුස්සන්න හදනවා. සක්කාය දිට්ඨි මේක අවුස්සන්න හදනවා. මාන්නේ මේක අවුස්සන්න හදනවා. තෘෂ්ණාව මේක අවුස්සන්න හදනවා. ඉතින් ඒ වෙලාවට මාරපාක්ෂික වෙන්නේ නැතුව කෙලස් පාක්ෂික වෙන්නේ නැතුව එහෙම තැම්පත් වෙන ගතිය උපේක්ෂා වෙන ගතිය මේ තියෙන එකට ප්‍රමෝද වෙන ගතිය තියෙනවනම් ඊටු ටික ඉබේ කරලා දෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානය තුල සිත ඒකාග්‍ර වී කාය සංස්කාර නොදැනී ගොස් බොහෝ වේලා ගිය පසු මා ඒකාග්‍රතාවය තුල සිට ඇස්තර මදක් චලනය වී බැලිමි. මට තේරුම් ගියේ මා ක්‍රියාකාරීව සිටින විටද ශරීරයේ දැනුම් නැමැති බවය. ස්වාමින්වහන්සේ එදිනදා ජීවිතයේදී මෙලෙස ඒකාග්‍රගත වී ශරීරයේ දැනීම් නැමැතිව භෞතික කාර්යයක් කිරීම නුසුදුසුද? සමාධියකින් යුතුව එදිනදා කාර්යයන් ශාරීරික වේදනා වලින් තොරව කළ හැකියයි මට හැඟේ. එය නිවැරදිද? මිනිසුන්ට එසේ කළ හැකිද? කියන එක තේරෙන්නේ නැහැ. වචන තුනක් විතර මිශ්‍රණ නැවතරක් ආයත් කියමු. ආනාපානය තුල සිත ඒකාග්‍ර වී කාය සංස්කාර නොදැනී ගොස් බොහෝ වේලා ගිය පසු මා ඒකාග්‍රතාවය තුල සිට ඇස් හැර මදක් චලනය වී බැලීමි. මට තේරුම් ගියේ මා ක්‍රියාකාරීව සිටින විටද ශරීරයේ දැනීම් නැමැති බවය. ස්වාමීන් වහන්ස එදිනදා ජීවිතයේදී මෙලෙස ඒකාග්‍රගත වී ශරීරයේ දැනීම් නැමැතිව භෞතික කාර්යයන් කිරීම නුසුදුසුද? සමාධියකින් යුතුව එදිනදා කාර්යයන් ශාරීරික වේදනාවලින් තොරව කළ හැකියයි මට හැඟේ. එය නිවැරදිද? මිනිසුන්ට එසේ කළ හැකිද? අය මේ ලියන එක නම් මම හිතනවා මිනිස්සෙක් කියලා. ඒ නිසා ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද කියන්න බෑ බ්‍රහ්මෙක් ඇවිල්ලා ගන්ධාරයෙක් ඇවිල්ලා ගියක් දන්නේ නැහැ ප්‍රශ්නේ. හොඳට මතක තියාගෙන ඉන්න. අපි රූප බලන වෙලාවේ ශරීර වේදනා මොනක්වත්ම දැනෙන්නේ නැහැ. සද්ද අහන වෙලාවට දැනෙන්නේ නැහැ. ගඳක් පිටිපස්සේ යන වෙලාවක දැනෙන්නේ නැහැ. රසවලමින් ඉඳලා දැනෙන්නේ නැහැ. ඒක නිසා අපි හුඟක් වෙලාට කයෙන් නිවන් දැකලා ඉන්නේ. ප්‍රශ්නේ තියෙන දන්නේ නැතිකම. එක සැරේකට බලනවා නම් බලන එක විතරයි ගඳ රස පහත බලන්න බෑ. අහනවා නම් රූප බලන්නත් බෑ මොකොත් බෑ ඒ නිසා හුඟක් වෙලාවට මේ කය තියෙන බව දන්නේ නැහැ. දන්නේ ඔන්න කඩියක් ආපු වෙලාව. අතපය කැඩිච්ච වෙලාවක ඉතින් මේක ඉඹ ඉඹ අඬන්න පටන් අර ගන්නවා අයියෝ පාර්ට්ස් එක ඔක්කොම තියෙනවනේ මෙතෙක්කල් 7 5ක ගානක් නැහැ. ඒක නිසා ඔය හැම ඉඳුරම්ම ක්‍රියාත්මක වෙන්නේ ඇහ තමයි ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ අනිත් ඒවා දවසේ 120කට අඩු ප්‍රමාණයක්. මොකද සතිය නැත්තම් අපි ඒක දන්නේ නැහැ. සතිය නැත්තම් අල්ලපුගේ දේව කතා කරගෙන ඉන්නවා අතීත කතා කරගෙන ඉන්නවා අනාගතේ කතා කරගෙන ඉන්නවා. කයයටම හිතර යොදලා බැලුවොත් තේරෙනවා අපි කොච්චරක් කය ගැන නොදැනවත්ද කියලා. නොදැනුවත්ද නොදැනුවත්ද කියලා. එතකොටයි තේරෙන්න පටන් අරගන්න මේ කයට මගේ දැනිම ඕනේ එයා දන්නව කටයුතු කරගෙන යන්න. මේ ඇඟට මොන්නම මම එක්කත් ඕනේ නැහැ. එයා ඒ ටික කරනවා. ඉතින් ඒකට මමයා දාගෙන මම හිතනවා මේ මමයි කරන්නේ කියලා ඊට පස්සේ ඉතින් අනන එක තමයි කරන්නේ කියන්නේ. ඒ නිසා අපි පරිශන කරලා පෙන්වන්නේ කිසියම් දෙයක් චේතනා විරහිතව මොනම චේතනාවකට නැතුව ඉඳලා බලනවා. අන්න හොඳම භාවනාව කියන්නේ ඒක තමයි. ඒ හොඳම සමාධිය. එතකොට තේරෙනවා මේ ශරීරයේ තියෙන අසම්පජාන කාය සංස්කාර කියලා જાතියක් අපිට නොදැනී එයා ගමනය කරනවා. අපිට නොදැනී ස්නායු ටික වැඩ කරනවා. අපිට නොදැනී හුස්ම ටික ගන්නවා. අපි දැනගත්තත් නැතත් කෙස් වැවෙනවා. අපි දැනගත්තත් නැතත් නියපොතු වැවෙනවා. අපි දැනගත්තත් නැතත් දත් වැවෙනවා. එකට ඔක්කත් අපි බිල් ගවන්නේ අපි මේ බොහොම පොඩ්ඩයි කරන්නේ ඒකට විතරයි බුදුරජාණන් වහන්සේ අපට ශික්ෂා පනවලා තියෙන බහිතාමතා කරදී පොඩ්ඩක් නතර කරපම් බුදුන්ගේ නාමයේ අන්න ඔබට තේරෙයි මේ වච කයට කවුරුත් අඟිලි ගැහුවේ නැතුවට ඒක සම්පූර්ණ වැඩ කටයුතු කරනවා. ඒතර කෙලෙසුත් නැහැ. මේ හිතාමතා කරන හැම දෙයකින්ම ඒව සංස්කාර කියලා කියන සබ්බේ සංඛාරා දුක්ඛා නැත්නම් චේතනාම්බිකවේ කම්මං වදා. ඒ නිසා හැම වෙලාවෙම චේතන නැතු ඉන්න නෙවෙයි මේ භාවනාව උගන්වන්නේ. හැම වෙලාවෙම සංස්කරණ නොකර ඉන්නේ සංස්කරණ නොකර ඉන්න පුළුවන්ම තේරුම් කළ දෙන්න විතරයි. පරිවේෂණ මට්ටමේ මට විනාඩි 10ක් ඉන්න පුළුවන්. 15ක් ඉන්න පුළුවන්. 20ක් ඉන්න මොනක්වත් නැතුව ඉන්න පුළුවන්. එතකොට තේරෙනවා මේ වෙලාවේ විතරයි කය ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම මේක අංශභාගයට දුවන්නේ. ඒක පැත්තකට බර වෙලා දුවන්නේ. අර වෙලාව මොකුත් නැහැ. ඉතින් ඒක කවදා හරි තේරුම් ගත්ත දවසේ මේ කය පවත්තන්න මොනම කෙනෙක්වත් ඕනේ නැහැ කියලා අපිට ඒක කොච්චර නුහුරුද කියනවනම් මේක මිනිස්සුන්ට කරන්න පුළුවන්ද කියලා අහන්න හිතෙනවා. නමුත් අවුරුදු 6ක් යනකම් අපි මේ පැවැත්වුවේ නැහැ. පැවතුණා. ඒක තමයි ජීවිතේ සුන්දරම වයස. නිින්දදී ඔය කවුරක්වත් මොනවක්වත් කරන්නේ නැහැ. නිින්ද ගියේ නැත්නම් දවස් තුනක් එක දිගට පිස්සු. ඉන්සොම්නියා කියලා ලෙඩක් හැදෙනවා. මොනම දෙයක්වත් කරන්නේ නිින්දදී තමයි අපි කොච්චර රූප හම්බ කරලා තිබුණත් gedara, ශබ්ද හම්බ කරලා තිබුණත් ගඳ හම්බ කරලා තිබුණත්, රස හම්බ කරලා තිබුණත්, පහස හම්බ කරලා තිබුණත්, gedara කියන අපේ ලැබෙන උපරිම සැපේ ලැබෙන්නේ මේ පහස පහෙන්ම නැතුව නිදාගත්තට පස්සේ. නමුත් අපි දවස පුරාම හම්බ කරන්න හදන්නේ මොකටද? රූප වැඩි කරන්න, ශබ්ද වැඩි කරන්න, ගන්ධ රස පහස නමුත් උපරිම සැපේ ලැබෙන්නේ එකකට සම්බන්ධ නැති වෙලාවට. ඉතින් ඒක භාවනාදී බුදුරජාන්සේ කරලා පෙන්නවා හිත අවදි කරවලා. නිින්ද වගේ නිදි කරවලා නෙමෙයි. අවදි කරලා පෙන්නවා හොඳට හුස්මට හරි හිත දාලා ඒකත් නැතිනකම් බලන ඉඳලා බලනවා සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් කිසිම චේතනාවක් කිසිම අදිෂ්ඨානයක් කිසිම ප්‍රාර්ථනාවක් නැතුව මේ ෂෝක් එකට යන. ඉතින් ගියාට පස්සේ අපිට අපි කොච්චර අමතකද කියලා නම් මෙහෙම පුළුවන්ද මෙහෙම හොඳද මෙහෙම කෙරෙනවද කියලා ප්‍රශ්න කරනවා. ඒ තරම අපි මේක අවුල් කරලා මේකට ඇඟිලි ගහලා මේක හදන්න ගිහිල්ලා සංස්කරණය කරන්න ගිහිල්ලා අවුල් කරලා තියෙනවා. පවුලක් නඩත්තු කරත් ඔච්චරයි කම්පැනි රන් කරත් ඔච්චරයි රජයක් කරන්න ගියත් එච්චරයි ඇඟිලි ගහන තරමට ඒක අවුල් වෙනවා. නිසින්ින්ද යන්න දෙන්න කිසිම ප්‍රශ්නයක් නෑ. සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා තියෙනවා. සිනිඳු තෙල් ධාරාවක් වගේ ඉරියව පවති උඹ අත ගන්න යන්නේ නැත්තම්. රංග පාණ්ඩයක් නැත්තම්. මවා පාණ්ඩයක් නැත්තම්. එන්දා පැය ගානකට පස්සේ ඕගොල්ලෝ වටන් අර ගන්නවා. මවාපෑම්. රංගපෑම්. ඊට පස්සේ කියනවා හරි අසහනකාරීනේ කියන. ඇත්ත. දැන් මේ ඉනකොට රංගපෑවට බලන්න කවුරක්වත් නැති නිසා කිසිම අසහනයක් නැහැ. ওই දෙන දෙයක් කාලා ඉන්න පුළුවන්. තව පැය දෙකකට තුනට පස්සේ හායි ගාවුවාම <laughs> ඔන්න කෙලිය. ඊට පස්සේ මතක නෑ මේ මේ ශාලාවක ඉඳලා අපි මෙහෙම සාකච්ඡා කරාද මතක නැහැ. ඉතින් කච කච කච කච බෙලි කටුවල් ලෙහෙල්ලුවා වගේ. ඉතින් ඊට පස්සේ කියනවා ඇඟටත් අමාරුයි, හිතටත් අමාරුයි. ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඉතින් මෙහෙම පුළුවන් ඒක මනුස්සකමක් කියන එක නෙවෙයි කියන්නේ. මේක තමයි ප්‍රകൃතිය. මේක කියන්නේ it must be your second nature. මේකේ නිතර බින්න කෙනෙක් ගැන හිතනද දේවල් අනන්ත සිද්ධ වෙනවා එකකටවත් වගේ කියන්නේ නැහැ. සීවල් වෙනවා කරන්න යන්නේ. එතකොට ලෝකේ ලස්සනට මල් පෙපෙනවා. ලෝකේ ලස්සනට දියරි ගන්නවා. ලෝකේ ලස්සනට කුරුළු පියාඹනවා. ලෝකේ ලස්සනට සමනල්ලු වෙතනවා. අත ගෑවොත් ගෝරි ගොඩයි. මිනිස්සයා කියන සතා මොකේට අත තිබ්බත් විනාසයි. විනාසයි. ඒ නිසා මිනිස්සේ කුණාට ඒ බුදුරජාන් වහන්සේත් කියලා තියෙනවා මම මිනිස්සෙක් කියලා. ඒ මිනිස්සකම විතරක් ඔළුවට තියාගන්න. එතකොට මේ වැඩ මම දන්නවා පැහැදිලිවම මේ වෙනකොට ඕගොල්ලන්ගේ ගෙවල් වල කොච්චර ලස්සනට වැඩ යනවද කියලා. මොකද ඕගොල්ලෝ මෙහෙනේ. ඒ මේ වැඩ ෂෝක් එකට යනවා. මොකද ඇඟිලි ගන්නෑ. දැන් තව පැය දෙකකින් ගෙදර ගිය ගමන් ඉතින් පටන් අර ගන්නවා අර තියෙන වාඩු පාඩු හොයන්නයි. ඉතින් ඊට පස්සේ දැන් මේ හිනකොට ගෙදර ප්‍රශ්නයක් නැහැ. ආයෙත් ඊට පස්සේ පොඩ්ඩකින් ඔන්න ගෙදර ප්‍රශ්න ඔලුවට එනවා. එතකොට නිස්සාරණේ ප්‍රශ්න ටික අයින් වෙනවා. ඉතින් ඒක නිසා අපිට ඕන කරන වැඩි ප්‍රශ්න තියෙන, වැඩි තණ්හා තියෙන, වැඩි මාන්නේ තියෙන, වැඩි මම ආයනේ තියෙන තැනට හිත අදින්නේ. මේ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ ක්‍රමානුකූලව ගියොත් ඒ තුනම සුළු වේලාවකට කඩලා පෙන්වන්න පුළුවන්. නමුත් ඒක පිළිගන්න කැමති නැහැ. නැත්නම් ඒක සැකයකට ගන්නවා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. අරගෙන ගිනලා පෙන්වන්න පුළුවන් අතර කරලා පෙන්න තැන් මෙන්න කියලා. ඉතින් ඒකටද භාවනා කරන්න මේකද උතුම් දේ මේකද ප්‍රතිපදාව මේකද කෙලස් කැපෙනවා කියන එක අදහන් නැත්තම් මේක න අදහන් නැතිම ගතියකුත් නැහැ. යෝජනාවක් කරලා තියෙනවා. නමුත් සැකින්න සෑ මතු කරන්නේ. නමුත් බලන්න අපිට පුළුවන් ඔක්කොටම පුළුවන් කියලා මං කියන්නේ සෑහෙන ගානකට පුළුවන්. නමුත් ඒක අගේ කරන්න දන්නේ නැත්නම් ඒක මත සැක පහල කරපුවාම තමන්ට බුද්ධිය නැතු වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කයේ කිසිම චේතනාවකින් තොරව ගත කරන්න පුළුවන් චිත්තක්ෂණයට කියන්න පුළුවන් ජීවත් වෙනවයි කියන. අනික හැම වෙලාවටම කියන්න වෙන්නේ කඹරනවයි කියන. අවුල් කරනවයි කියන. අසමබර කරනවයි කියන. මේ වෙලාවේදී අර මතක තියාන්නේ හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ කියලා. චේතනා මොනවාක්වත් කරන්නේ නැතුව මේ හුස්ම ටික ඉබේ වැටෙනවා දකින්නකොට ශූම් වෙන්න පුළුවන් ගොරෝසු වෙන්න පුළුවන් සක්මන් කරනකොට අනායාසයෙන් නිදල්ලේ යනවා දකින්නකොට Taman එක්ක බුදුරජාණන් වහන්සේ ඉන්නා වගේ. ධර්මයේ තියෙනවා මේ තටමන හිතන ක්‍රියාත්මක වෙන වෙලාවවල නැහැ. ඒ නිසා අපේ ගමන තියෙන්නේ තටමන හිතන ක්‍රියාත්මක තැන ඉඳලා තටමන් නැති, හිතන් නැති, අක්‍රීය தත්වෙට හිතපත් වෙලා මේ දෙකම මේ ජීවිතය ඇතුළත කරන්න පුළුවන් කියන එක ඒක හරියට ඉස්කෙඩිය ටික කාලයක් ගෙහිලා ඉස්කෙඩිය කියන්නේ ජල ප්‍රාණියෙක් ටික කාලෙක උභේ ජීවියෙක් පාටපත් වෙනවා. ගොඩට ගිහිල්ලත් ඉන්න පුළුවන්. ඕනේ නම් වතුරට ඉන්න පුළුවන්. ගෙම්බයිස් ගෙඩියයි කියලා කියන්නේ රූපාන්තරණ අවස්ථා දෙකක්. ජලද ප්‍රාණික උපදිලා උභේ ජීවියෙක් පාටපත් වෙනවා. ඒ වගේ පුළුවන් මේ ශරීරෙ කිසිම වෙහෙසක් ගන්න නැතුව යන්න ඇරලා ඉන්න පුළුවන්. ඕනේ නම් වෙහෙස අරගෙන චේතනාපූර්වක දෙකම කරන්න පුළුවන්. ඒකේ දෙකම දන්න කෙනාට කියනවා ජීවත් වෙන මනුස්සකම තියෙන භාවනා කරන කෙනෙක් කියලා. ඉතින් අපි පුළුවන් තරම් බලන්න ඕනේ අර හුරු නැති ඉබේ වෙන්න අරින එක අනායාසයෙන් වෙන එක අහිංසක වෙන එක අපි කරලා නැත්තේ ඒක කරන්නයි අපි මේ භාවනා මධ්‍යස්ථාන භාවනා පර්යංක භාවනා වැඩමුළු සංවිධානය කරන්නේ ඒක ආවට පස්සේ පුළුවන්කම දැනුණට පස්සේ ඒක පුළුවන් තරම් උප්පරිම ගන්න බෑ 100ක් පුළුවන් තරම් වැඩි වෙන ක්‍රමයට යණ්ඩයි කියලා දෙන්න ඕනේ ඒ නිසා මේ ප්‍රශ්නට උත්තර වශයෙන් කියන්නේ ඒක මිනිස්සුන්ට කලහක්ක් අවුරුදු 7 මල්මද කුමාරියෙකුට කරන්න පුළුවන් දෙයක් ඒක ඒ විදිහට කරලා තමන්ට තමන් අනුකම්පා කිරීම උපරිම වශයෙන් සලකා ගන්න කියන එක තමයි කියන්නේ. ගරු සාමින්හස පෙර දින ඔබවහන්සේ වදාළ පරිදි සක්කාය දිටිය නැතිවීම යනු ශාරීරික සංවේදනා නැමැති ආස්වාසේ ලක්ෂයක් පමණක් අරමුණු වන ඒ සැහැල්ලු ප්‍රීතිදායක අවස්ථාවද නමුත් භාවනාව නවතා ඇස්සැරී විට සාමාන්‍ය මගේ කය අරමුණු වේ එසේනම් සක්කාය දිට්ඨිය නැතිවීමට භාවනායේම සිත පැවතිය යුතුයද? ඔය ඉස්සලා කිව්වෙත් මම ඒකයි. එහෙම තමයි ඔක්කොමලා හිතන්නේ මේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම නැති කරලා ඉන්න කියලා නෑ. ඒක නෙමෙයි බුදුරජාණන් කියන්නේ සක්කාය දිට්ඨිය නැතුවත් ඉන්න පුළුවන් බව ජීවිතයේ ඇතුළත තේරුම් කරලා දෙන්න. හුස්ම නැති වුණා කියන සක්කාය දිට්ඨිය නැතුණා නෙමෙයි ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් සක්කාය දිට්ඨිය නෑ. මට මේක වේවා නොවේවා මේක හොඳයි මේක නරකයි මේක සුබයි මේක අසුබයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි මනින කිරණ හැම තැනකම සක්කාය දිට්ඨිය රිංගලා වෙන දේ දිහා හේම බලනින්ද බැලුවයි කියලා සක්කාය දිට්ඨිය වැඩි වෙන්නෙත් නෑ ඇහුවයි කියලා වැඩි වෙන්නෙත් නෑ අහන බලන දේවලට කඩාපැන්නොත් ප්‍රතික්‍රියා කළොත් වෙනස් කරන්න හැදුවොත් චෝදනා කරන්න ගියොත් එතන තමයි සක්කාය දිට්ඨිය මතුවේ. ඒ නිසා කෙනෙකුට දෙයක් දිහා බලලා නොදැක්කා වගේ ඉඳලා සක්කාය දිට්ඨිය නැති වෙන්න ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනිත් එකනට ඒක සකස් කරන්න කියලා බෙල ගස්සන්න කියලා සක්කාය දිට්ඨිය ඇති කරන්න පුළුවන්. එකම පද්ධතිය කෙනෙක් ඇති කරගන්න එකෙක් නැති කරගන්න. ඒ නිසා පද්ධතිය මොකුත් නැහැ. ඒක දිහා අපි ක්‍රියාත්මක වෙන ආකාරයට තමයි සක්කාය දිට්ඨිය ගැන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ භාවනා වැඩමුළු වලින් කරන්නේ සක්කාය දිට්ඨිය නැතුණාට කය හොඳට පවතිනවා. සක්කාය දිට්ඨිය නැතුණාට පරිසරත් එක්ක හොඳට සම්බන්ධකම් පවත්වනවා. සක්කාය දිට්ඨිය නැතුණාට වැඩ පිළිවෙල පරිවෘත්ති ක්‍රියා සියල්ලම සිද්ධ වෙනවයි කියලා සක්කාය දිට්ඨියෙන් පෙන්ලා දෙනවා. එතකොට යාගේ උලම්බයි. එමෙන්න මේ සක්කාය දිට්ඨිය නැති කරන්න එපා ඌට පෙන්ලා දෙන්න උඹ හිටපන් ඕන්න හිටපන්. වැම්බ නැහැ කියලා ප්‍රශ්න නැහැ මේ වැඩේ යනවා. එතකොට යාගේ නිකමෙට හිතනද සුප්‍රීම කෝට් එකට ගිහිල්ලා නඩුකාරයට කිව්වොත් එimhe දෙකම නඩුවක්වත් නැහැ. ඔබ වහන්සේට ඔබතුමාට ඕන පුටු ඉඳගෙන ඉන්න නැත්නම් එද කියලා බුදිය ගන්නයි. නඩු තිබ්බොත් නේ අයියා ලොකු වෙන්නේ. නඩු නැත්තම් මොනව කරන්නේ නඩුකාරයා? ඉවරයි හුලම් බැසා. ඉස්පිතාලේ යනකොට දොස්තර මහත්තයා කිව්වා තද වාට්ටු එක ලෙඩෙක්වත් නැහැ. දොස්තර මහත්තයා ඕනම් පුටුවේ වාඩිලා නැත්නම් ගෙදර යන්න කියලා. දොස්තර මහත්තයාගේ පුම්බන ගති මොනක් අත ඉතුරුයි. හැබැයි උගලෝ දන්නේ නැහැ. අද ඔච්චර ලෙඩු ඉස්පිරිතාලේ ඉන්නේ දොස්තරලා නිසා තමයි. ඒගොල්ල තමයි වැඩියෙන්ම ලෙඩු ලෙඩ කරන්නේ. නඩු වැඩි වෙලා තියෙන්නේ නඩුකාරයෝ නිසා තමයි. ඒගොල්ලන්ට නඩු නැත්තම් ඉන්න බෑ. ඉතින් අපි හිතන්නේ නඩුකාරය නඩු විසඳන කෙනෙක් කියලා. පිස්සු. එයා තමයි මේ තියෙන ඔක්කොම නඩු ඇදලා දාන්නේ. දොස්තරලා තමයි දොස්තරලා විතරක්ම නෙමෙයි තනියම කරන්න බෑ දොස්තරලට. වෛද්‍ය ශාස්ත්‍රය තමයි අද මේ තියෙන ලෙඩ සේරම ඇති කරලා තියෙන්නේ. නන් ටිකයි ඔක්කොම. ඉස්කෝල වලින් තමයි ඔය මොනඩකම් අමනකම් තේරම උගන්ලා තියෙන්නේ. වැඩියම විශ්වවිද්‍යාලවල. රජයෙන් තමයි ඔක්කොගම ආරසාව නැති කළා තියෙන්නේ. බැංකුව වලින් තමයි අපි සල්ලි හුරගන්නේ. අපි දන්නේ මේ බැංකුව වලින් තමයි අපිට පොලිය දෙන්නේ කියලා. පිස්සු. ඔය මොකක්වත් නැතුණාට අපිට මොකක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ ධක්කාය දිට්ඨිය කරන්නේ මොකද්ද උරුට්ටුව. තියෙන දේ හොඳ නැහැ. පින දෙයක් ඕනේ. ඉතින් මේකට නඩු දෙබස් ඇතුළත කතා මේ තියෙන දේ ඔය හොඳයි කිව්වට පස්සේ සක්කාය දිටියේ හිටියට ප්‍රශ්නයක් නෑ නඩු නැති උසාවියක විනිශ්චයකාරයවරයා වගේ ඉඳී. ලෙඩු නැති ඉස්පිරිතාලයක ඉඳගෙන ඉන්න දොස්තර කෙනෙක් වගේ ඉඳී. ඒතර ඒගොල්ලන් නිකම්ම උලම්බයි. බුදුරජාණන් කියන්නේ මායя නැති කරන්න යන්න එපා. කෙලෙස් නැති කරන්න එපා. කෙලෙස් උලම්බසවා. උලම්බසන්නේ මොකද මේ දී ඇති தත්ත්වය පිළිගන්න ප්‍රමෝද වෙන්න දැන් මේ දින හොඳ මේක කියලා. කාටවත් නැහැ කියන්න පුළුවන්. කාටවත්ම නැහැ කියන්නේ. ඉතින් මේකයි මේ භාවනාදී වර්තමානට එළඹෙනවා. වර්තමානයේ සතිය පිහිටවනවා. වර්තමානට එළඹ වාසය කරනවායි කියලා කියන්නේ මේ චිත්තක්ෂණයේ සතුටින් වෙන එක කල්පයකට කවදාකවත් සතුට වෙන්නේ. සතුට වෙනවා නම් දැන්. ඒක නිසා සෙන් සෙන් කියවනක් තියෙනවා. දැන් නෙවෙන්නම් කවද්ද යකෝ මෙතන නෙවෙන්නම් කොහෙද යකෝ උඹ නොවේ නම් කවුද යකෝ කියලා තියෙනවා. මම දැන් මෙතන කියන එකට. තියෙනවනම් යමක් මේ දැන් තියෙන එක විතරයි. ඔය බලාපොරොත්තු වෙන අතීත අනාගතේ හෝ වෙන තැනක හෝ වෙන කෙනෙක් ළඟ තියෙනවනේ ඔක්කොම හීන විතරයි. ඉතින් යම් කිසි කෙනෙක් ඒක දන්නේ නැත්තම් මේ මේ ලැබිච්ච මොහොත විතර වාසනාවන්ත මොහොතක් ආයේ නැහැ කියලා ඉතින් මනස හැමදාම ලුණු වතුර බොන මිනිසෙක් වගේ. ඒක දන්නවනම් සක්කාය දිට තිබුණාට ප්‍රශ්නකුත් නැහැ. මොකද සක්කාය දිට උලම් බහැලා තියෙනවා. එයාව පැත්ත කරලා හිටපු දෙක. සක්කාය දිට්ඨිය ඉන්නකොට තියෙන එක වන්දක දැන උරුට්ටුව. ප්‍රතික්‍රියාව. ගහපා දෙනවා. එතකොට දින් දිකටම රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තමයි. ඒ නිසා මේ වේදනා සංඥා නැතිවීම හෝ ආනාපාන නැතිවීම සක්කාය දිට්ඨිය නෙවෙයි. ඒතිෙදි ඇයි මෙහෙම වෙන්නේ කියලා අහනවා ඒත් සක්කාය දිට්ඨිය. ඒක ආපු එකට සතුටු වෙන්න පුළුවන් නම් ප්‍රමෝද වෙන්න පුළුවන් නම් අන්න සක්කාය දිට්ඨිය නෑ. අපිට මොනවත් නැතුව සතුට තියෙනවා. නිසා මේක පුංචි මේ සංසාර චක්‍ර පුංචි අඩුපාඩුවක් පෙන්ලා දෙනවා බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා කියන මෙන්න මෙතනදී ගිහිල්ලා බලන්න මැරෙන්න ඉස්සෙල්ලම දැනගන්න පුළුවන් Tamanට ඔය සක්කාය දිට්ඨිය මොකක්වත් නැතුව සතුට වෙන්න පුළුවන් කියලා ඒක ලැබුණට දන්නේ නැත්නම් ඒක භවනා කරලා යන්න හදන ඉතින් කියලා දන්නේ නැත්නම් ඒ මනුස්සයා තවත් අවුස් අවුස බලන ඉතින් මේ මෙතෙක් සාකච්ඡා කරපු ප්‍රශ්න ගොඩක තියෙන එකයි ඒකට ගියාට ඒක සමාදම් වෙන්න දන්නේ නැහැ අර ලියන්න තියෙන මල්ල පවුරු කකා බලනවා. හැබැයි මේක කාලයක් භාවනා කරන යනකොට Tamanට නොදැනීම අයින් වෙලා Tamanට පිරිච්ච ගතියනවා. ඒක තරුවත් chance සාතික කරලා තියෙනවා. මේක දැන් මේ ප්‍රශ්න විසඳුණත් කමඨාන සිද්ධ වුණත් නැතත් දිගට භාවනා කරන්න කරන්න මොකද්දෝ තලතුණකමක් එනවා. ආත්ම මේ උත්සාහ කරන්නේ ඒ එන්න තියෙන තලතුණකම තර්කයෙන් අල්ලලා දෙන්න පුළුවන්. තීක්ෂණ බුද්ධිමත් කෙනෙකුට හොඳ සුතමේ ඥානෙ තියෙන කෙනාට. නැති කෙනාටත් නිවන් දකින්න පුළුවන්. එයාට තියෙන දිගට භවනා කරගෙන කරගෙන යන්න කාලයත් එක්ක මේක විශ්ලේෂණය පටන් ගන්නවා. ඒ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කරලා දුන්න අර සමතයකටපත් වෙච්ච සිත සහැල්ලුවෙන් පවතින සිත භාවනා අරමුණේ අර කෙලවරක් දැකමින් තහණින් ඉන්න සිත එම විදිහටම දැන් මට 10 දවසක් එම තත්ත්වයේ තිබුණා 10 දවසම මම එහෙම ඉන්නවා අන්න එතන තමයි හාමුදුරනේ මම අර වෙනදට අර අනිත්‍යයිද අන්නේ වචනේ දැන්නේ අර පරණ පුරුද්දක්. ඉතින් දැන් ඔබ වහන්සේගේ දේශනෙන් පැහැදිලි කරගත්තේ ඒ නතර වෙච්ච තැන ඉන්නවා. ඒකට කී දවසක් අර ඔබ වහන්සේ කියන විදිහට සලතුණා වෙනතුරු මෝරණතුරු එහෙමම ඉන්න කියන එක අපිට තේරෙන දවසක් එයිද? ඔච්ච මෑණි විච් මෑණියෝ දැන් රතු දුඹුරු පාට ඇඳලා ඉන්නින්දා ඔක ටිකක් තේරෙයි. මේ මේ අම්මන්ඩිලාට කවදා තේරෙයිද කියලා මම මේ බලන්නේ ඉන්නේ. තට මොනවා තට මොනවා තට මොනවා තට මොනවා නිවන් දකින්නකම්. මේ ඉන්නේ විවේක වෙලා. මේ ඉන්නේ මානීය වචන කියන සමතේකටපත් වෙලා තවමදි. ඉතින් පත් වෙච්ච සමතේ ගැනව සතුටු වෙන්නේ නැතෝ. කෙලෙස් ගැන සතුටු වෙන්න බැරි නිසානේ මෙහෙට ගින්න ගත්තේ. චීන දෙයක් කාලා මේ කරපන්. ඊට පස්සේ පෙන්ලා දුන්නද ආනාපානේ සංසිතව ගන්න පුළුවන්. දැන් තව ඩිංගිත්තක් තියෙන ඒකත් නැති කරලා දෙන්නේ කියනවා. ඒ කියන්නේ ඒ තරම්වත් දන්නේ ප්‍රමෝද වෙන හැටි සමතේ කියන එක දන්නේ නැහැ. ඒක නිසා අපි මේකෙම වහන්සේගෙන් ඇහුවෙම දවස් දෙකක්ම ඇවේ පරෙන් දවස් මේ අනිත් දෙකේම ඇවේ ස්වාමීන් වහන්සේ මෙතනින් යාට මොකක්ද අපි කරන්නේ කියන්නේ ඒ කියන්නේ අර සමාහන් වෙලා දැනසිල්ලේ වුණා දැනසිල්ල වුණා පස්සේ මොකක්ද කරන්නේ කියන එක තමයි ඒ කියන්නේ දැනසිල්ල නෑ ඉස්සරහනේ කල්පනාව තියෙන්නේ දැන් මොකක්ද කරන්නේ ඒ කියන්නේ මේ ලැබිච්ච දැනසිල්ල බුද්ධ විඳින කෙනෙක් නෑ ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ ඒක තමයි මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ ඒක තමයි අයෝන්සුමනසිකාර කියලා මේ ලැබිලා තියෙන්නේ. දැන් මාළුවාට මොනම තාලකින්වත් ජලයේ ඉපදලා ජලයේ මැරලා ගියාට ජලය කියන එක අවබෝධ කරන්න බෑ. ඉතින් ඌ හයිඩ්‍රොලොජිස්ට් ගාවට ගිහින් කිව්ලා අහනවා අනේ මට ජලය ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා. හයිඩ්‍රොලොජිස්ට් වැඩි එකයි ඒකම ඉපදලා ඒකේ මැරෙන එක. ඒ නිසා ඒ වගේම තමයි අපේ තියෙන විවේකයේ අපි අඳුරන්නේ නැහැ. අපි විවේකයටමයි වෛර කරන්නේ ඊගාට මොකද්ද කරන්නේ කියලා අහන්නේ විවේකයට කරන වෛරයක් තමයි. මේ ඇවිල්ලා තියෙන විවේකයට සමාදම් වෙනවයි කියන එක සතියමත් වෙනවයි කියන එක එළඹ වාසය කරනවයි කියන එක කර්ම ගෙවෙන කම වෙන්නේ නැහැ. ඉන්නේ විවේකේ. ඒ වුණාට ඊගාට මොකද කරන්නේ? ඉතින් ඒ නිසා ඒකට තියෙන අඩුව තියෙන විවේකේ නෙවෙයි සමාදම් වෙන්න දන්නේ. ප්‍රමෝද කරන්න දන්නේ. ප්‍රීති වෙන්න දන්නේ මේකයි සති සමාධි කියලා දන්නේ ඉතින් ඒ නිසා ඒ කෙනාට මොනවත් අඩු නැහැ ඥානීය තියෙනවා ඥානීය තියෙන බව දන්නේ බුදුජානනාංශ ඒකට කියන්නේ ඵලය සහ මේ කර්ම මාර්ගය සහ ඵලය කියලා ඵලය කියලා කියන්නේ ලැබුවේ මාර්ගය බව දන්නවා විමුක්තස්මි විමුක්තපති ඥානං හෝති මම විමුක්ත උණයි කියලා දන්නේ නැත්නම් තව අඹාගෙන යනවනේ එලවනවනේ දැන් මේකත් එක විමුක්තියක කොටසක් මම මේක එහෙම පట్టල වෙන්න ඕනේ මේක ප්‍රමෝද වෙලා ඉන්න ඕනේ දැවෙන ප්‍රශ්නයක් නෑනේ මාරාන්තික ප්‍රශ්නයක් නෑනේ කියලා ඒ ප්‍රමෝදේ එනවනම් භවනා මාර්ගේ වැඩෙනවා මධ්‍යම ප්‍රතිපදාට වැඩෙනවා මේක වෙලා තියෙන අර සාමාන්‍ය කාමභෝගී දේවල් වල තියෙන ආසාව වගේ ආනපන සෑහෙන සංසිඳවත් ඉවර වෙනකම් මේ යන්න හදනවා වෙන්නේ මේ තිබිච්ච එක ගොරෝසු මේ සාමාන්‍ය ප්‍රවණ තැන්පත් වීම ගැන හරියෝ ප්‍රමෝද වෙනවා නම් මේක ප්‍රතිපදා බව දන්නවනම් භාවනා බව දන්නවනම් ඊටසේ භාවනාව කෙරෙනවා. ඒක නිසා ඒක මේ නන්දමාලිනීගේ සින්දුවේ හැටියට කියනවනම් පිපුණු මලේ රුව එමල දනේදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන් දෙපා. පිච්ච මල දන්නේ මල ලස්සනයි කියලා. නමුත් ඒක ලස්සනයි. ඉතින් මේ මල බැලුවොත් ගිහිල්ලා මේක හැඩද මම නැද්ද අනම්මනම් කියලා. ඒ බැලීම නිසාම මලේ ගේමට කැතයි. මල කොහොමද ලස්සනයි. ඉතින් අද භාවනා කරන කට්ටියට වෙලා තියෙන්නේ Taman භාවනාව හොඳට විවේක වෙන්න දන්නවා. ඔය වෙච්ච එක මම ඊගාට මොකද කරන්න කියලා. අර විවේකේ නෑ. ඒක නිසා බුදුහාමරෝ කියනවා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ලැබිච්ච දෙයක් ගැන මඤ්ඤණා කරන්න ගිය ගමන් මේක කෙලෙසෙන. මඤ්ඤණා නොකර ඉඳින් ඉඳ අහිංසක වෙන්න. අහිංසක වෙන්න වෙන්න ආඩ්‍ය වෙනවා. පිරිච්ච ගතියකට එනවා. සම්පත්‍ති කරගතියකට එනවා. නමුත් මම දන්නවා ඒකට එන්න බෑ කර්ම ශක්තිය තියෙනකන්. ඇවිල්ලා හිටියට මේක මේ මම මේ හොයලා ලැබිට භාවනා කරලා මේ ප්‍රතිපදාවක දියුණුවක් කෙලෙස් අඩුවීමක් බව සිද්ධ වුණාට දන්නේ සමාදම් වෙන්න දන්නේ. ඉතින් ඒක නා සිද්ධ නොවිච්ච කෙනෙක් තරමට හිත පීඩා ගන්නව කරන්න දෙයක් නැහැ. කාලයක් යනවා යාට තේරෙන්නේ අනික් ලෝකයේ අතපය නැති මිනිස්සු කොරවෙච්ච මිනිස්සුත් එක්ක බලනකොට අපිට මොනවද තියෙන ප්‍රශ්න? නමුත් අපිට තියෙන එක ලොකු කරලා තීන් චලුචුරු ගන්නවා අදාළම නැති දෙයකට. ඕකත් නොකිය ඉන්නවා. ඒකට කියන්නේ මොවින් නොබෙන ඉන්නවයි කියලා. ඉතින් ගියේ පාර එංගලන්තේ ගිය වෙලාවේදී මේ සිංහලෙන් කරේ රිට්‍රීට් එක. ඒකට මං කිව්වා මොවින් නොබෙන ඉන්නවා කියන එක දන්නවද කියලා. ඉතින් එංගලන්තේ ඇවිත් කෙල්ලෙක් කියනවා හිතෙන් බනිනවා කියන එක තමයි කිව්වා. මොයින් නොවෙනවා කියලා හිතෙන් බනිනවා කියලා. ඒක නෙවෙයි මේ අපි අපේ මේ තියෙන චෝදනා මේ ගැටුම් මේ ප්‍රතික්‍රියා නොකිය ඉන්නකෝ. කතා නොකර ඉන්නකෝ. කවුරුත් අපිට දොස් කියන්නේ නැහැ. කතා කෙරුවොත් තමයි මේ යකා මේ අඩුපාඩු වුණ જાතියෙක් කියලා අපි අහුවෙන්නේ. ඒක කතා නොකර කරබන ඉන්න නිකන් බිල් එක්ක වගේ. ඉතින් බස් එක්ක වගේ. ඉබ්බෙක් වගේ. ඒක කරන්න බෑ. එතකොට මම යට තනක් නැහැ. එතකොට මාන්නයට තනක් නැහැ. එතකොට තෘෂ්ණාවට තනක් නැහැ. ඒ නිසා කරවන හිටියොත් the manual කියපෙක ගැන මම සන්තෝෂ වෙනවා. මොකද මගේ වචනේ කොච්චර කිව්වත් මේගොල්ලන්ට ඇහිලා තියෙන එක eh, ඇති වැඩක් වෙන්නේ නැහැ. ඉතින් manual ගේ වචනෙන් කියනකොට අනිත් එක අපේ බજાર එකේ එක්කනේ. අපි ඔක්කොම එක කම්පැනි කට්ටියනේ. සාදු සාදු සාදු මම හිතුවේ හැබැයි මෑනියොත් මැට් එක කියලා තමයි හිතාන හිටියේ. නෑ ඒම නෑ දැන්. සෑම දිනකටම නිවන් සම්පත් ලබා ගැනීමට අපේ ආන්දරන්ගේ සහයෝගය අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු සාදු. ගරු ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසආසේ උපාද තితి භංග විමර්ශනයේ අතිදුෂ්කරය කිසියම් පහසු ක්‍රමවේදයක් වෙතත් පහදා දෙන්න. පෙරුවන් සරණයි. ඒක ලේසිම ක්‍රමය හුස්ම දිහා බලන්න එපා. ඉඳගෙන ඉන්න ඉරියව් දිහා හුඟා කියලා බලන් ඉන්නකොට. ඊයවිල පෙන්නලයයි. ආනාපානයලම පෙන්නලා. පිටිපස්සේ බලන්න ගියොත් ගසන්න ගසන්න පටන් ගන්නවා. කෙල්ලෙක් පස්සේ උනත් එලවන්න ගියොත් ගසන. කරබන ඉන්න නිකම්ම ඇවිල්ලා ලව් ලෙටරයක් දෙයි, චොක්ලට් කැල්ලක් දෙයි, ලේන්සුවක් දෙයි. ඉතින් ඕකට ඉතින් මොක ඕක කියන්න හොඳ නෑ අප්පා. නමුත් ඒක කියපුවම තේරෙනවා. ධානවල ඉස්සර පැත්ත පෙන්වන්න කියනවා පස්ස පැත්ත පෙන්වන්න කියනවා කරවන කය දිහා බලන ඉතින් ඒකට ඇවිල්ලා රංගන පෑරලා මෙන්න ඉස්සරහා කියයි මෙන්න පස්ස කියයි ඕන්න ඒක බලන එකයි තියෙන්නේ. අයියෝ මේ අහක තියෙන ආනාපානයක් ඇදලා අරගෙන මේ කන කෑමනක් හැබැයි හුඟක් වෙලා තියෙන ආනාපානෙ මෙච්චර අපිට විනෝදේ දුන්නේ ඉස්සර. දැන් ආනාපානේ hinaන බත් නොකා hinaකක ඉන්න පුළුවන්. මේ කොයිදෝ තියෙන ආනාපානයක් අරගෙන විදවන විදවිල්ලක් මෑතක ඉඳලා මම හැමදාම කියන්නේ ආනාපානට යන්න එපා. ඉරියවට යන්න. ලොකු සංසෝක ටිකක් කිව්වා. කිව්වා ඉඳගෙන ඉන්න ඉරියව බලන්න කියලා. මගේ මුල් දේශනාවෙත් ටිකක් කියවෙනවා. පල්ලංකම් ආභුජිත්වා කියලා සර්වචන්සිකන පණක බඳ වාඩි වෙලා. ඊට පස්සේ තමයි සතෝ වාස්ස සති සතෝ පස්ස සති. ඒ නිසා අර ඒක ගැන කතා කරන්න බෑ. වාස්ස සති පස්ස සති ඕනේ මේ ඉඳගෙන ඉන්න ඉරියවදියා බලහින්ද හොඳට හිත තැම්පත් වෙනකොට ආහනපණ සියලු රංගන 10 11 ආකාරයේ මුලැමැදක තීරම් පෙන්න. බලන්න ගියොත් නම් අනේ එන්න එපා යන්න කියලා විනාසයි. කරබන ඉන්නකොට යන්න නටන්න දෙන නාටකම් සේරම නටනවා. මුද්දම කැලේ තමයි ඒකේ ওই දරුවචන්නාංශේ නෙමෙයි. එතකොට නම් සිද්ධාර්ථ කුමාරයා මේ ඉස්සලා ගීගේ අතහරන දවසේ නාටිකාංගන වෙලා නටපු කතාව දන්නවද? ඉතින් ඒ ඒ මොනතනේ සිද්ධාර්ථ කුමාරයා අනිත් පැත්ත හරනවා පිටිය පැත්තට. දැන් මේගොල්ලන් දැන් එකම නිරීක්ෂකයයි ප්‍රේක්ෂකයයි හිටියේ එයත් බුදිනම් මොන නැටුමක්ද හරියට නඩු නැතු උසාවියක නඩු කාර්යය වගේ දැන් නටලා වැඩන්නේ නෑනේ. දැන් එතකොට නඩුවේ නැටුමේ අන්තිම පැත්ත පෙන්නනවා ඒ සංගීත භාණ්ඩ උඩම වැඩිලා කුණු කෙල පෙරාගෙන එක පුලියේ ඕන් නිඳ වැටිලා මේක දිහා බලනකොට ඔන්න දැක්ක ආනාපානයේ අවසානයේ කොටස. භංගේ. ඒකට උඩින් තමයි පිරුණ මේ ගීගිය අතහැරලා ගියේ. මුල හරියේදී රමක දැකලා වලවල හිටියනම් මොකද වෙන්නේ? නෑ තව රාහුල කුමාරට මන්දිලා එයි. නංගිලා හම්බ වෙයි. ඇයි මේගොල්ලෝ එන්නේ ඔය නාටිකංගනාවේ එන්නේ ඔතනින් කෙලවර කරන්න නෙවෙයිනේ. ඒක බල්ලේගොල්ලන් නටන්න ඇරලා උනන්දු නැති ගතිය පෙන්වන්නේ පිටිය පැතර යනවා. ඉතින් මේගොල්ලෝ ටිකක් වෙලා නටන හැටි කාට පෙන්වන්නද දැන්? එතකොට පිටිපස පැත්ත පෙන්වනවා. ඒක දිහා බලනකොට පෙන්වනවා මෙන්න නාටකමක කවදාකවත් දකින්න බැරි පැත්ත ඔය. ඒගොල්ලෝ ආස්වාසිය ඇවිල්ලා යන පැත්ත දිහා අපි කවදාවත් බලලා නැහැ. ඒක දිහා බලන්නම් කරන්නේ ඒක දිහා බලන්නේ නැතුව ඉන්න ඉරියව්ව දිහා බලනකොට එන හැටිය පෙන්නයි යන හැටිය පෙන්නයි බලාන ඉන්නකොට තේරෙයි අපි මෙතෙක්කල් උස්ම සංසාර පුරා අරගෙන තියෙන කවදාකවත් මේකේ පළවෙනි වාක්‍යයේ තියෙන ඉතාම දුෂ්කරයි මේකේ මුලැමැදාක බලන්න. මුල පිටදියක් බලන්න පුළුවන් නම් දුරීක්ෂ දාලා අන්වීක්ෂ දාලා බලතැයි. මේ Taman එක්ක ජීවිතේ පවතින අත්‍යන්ත ලක්ෂණ වෙන ආස්වාද ප්‍රසආසේවත් තාම මුලමැදක දකන්න. ඒකත් මම කියනවා ඒක බලන ආසුලුව කරන්න යන්න එපා. ඒකට නිසිනින්ද යන්න ඇරලා ඉරියව්වේ හිත පාත්තන්න. එතකොට ෂෝක් එකට මේක පේන්න පටන් ගන්නවා. මේක පෙන්වයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ වෙන්නේ යමක් හට ගන්නවා නම් ආයෙක නැතිකරන්න තොවිල් නටන්න ඕනේ නැහැ බේත් කරන්න ඕනේ නැහැ ඒක එහෙම යන ගතියක් තියෙනවා ඇති වෙන සැහැවි ඇත්තේද සියල්ලම කිසිම බාධාවකින් තොරව නැති වෙනවා කියන එක විතරයි ඔය ආස්වාදයේ මුලමැදග වැලීමෙන් තියෙන්නේ ඒකම තමයි වේදනාවට තියෙන්නේ ඒක නිසා මේක දකින්න එක වැදගත් නමුත් මූල ධර්මයේ දන්නේ කරනට දැක්කේ නැතත් ඒක අන්වේ ඥාන වලින් අල්ලන්න පුළුවන් විපස්සනා ඥාන වලින් අල්ලන්න පුළුවන්. නමුත් දකින්න කම් මේක ස්ථාවර වෙන්නේ නැහැ. ඒ නිසා ඒක දකින්න වෙන්නේ තියෙන එක නිචින්ින්ද හුස්ම ඇටින් ඇරලා තමන් ඉරියව්ව දිහා බලන්න. ගරු ස්වාමීන් වහන්සේ මගේ පරයන්ක භාවනාව ආනාපාන සතියයි. කය ඍජු කරගෙන ලිහිල් කරගෙන මම දැන් මෙතන යන්නට සිත යොමු කළ විට ආශ්වාස ප්‍රශ්වාස මනමින් දැනි ගොරෝසු උණුසුම් සීතල කම්පන චංචල අවස්ථා පසු කරමින් ආශ්වාසයේ අග හිස්තනහා ප්‍රශ්වාසයේ අග ඊට වැඩි හිස්තැනක් දකිමින් වසර කීපයක් විනාඩි 45ක් පමණ සිටීමේ හැකියාව පවතී. තවත් සමහර දිනවල පිම්බීම හැකිලිම ආරමුණු වී එක්වර දිග ආශ්වාසයක් හා දිග ප්‍රශ්වාසයක් ඇති වී ඉහත ක්‍රියාදාමය සිදුවේ. පිම්බීම හැකිලිම ආරමුණු වනුයේ මුල් අවස්ථාවේ පමණය. ඊයේ දිනේ පරයන්ක දෙකකදී පමණ ආශ්වාස ප්‍රශ්වාස ආරමුණ නොඇතුණු අතර පැයක් පමණ ඉඳගෙන සිට සිටින ඉරියව්වේ සිත රැඳී තිබිනි. ඉරියව්ව තුළ තද ගති, කම්පන, චංචල ගති ආදී ලක්ෂණ දැනුනි. වේදනා සිතුවිලි ඇතිව නැතිව නැවත අරමුණට පැමිණෙන්න හැකිවිය. ඔබ වහන්සේගෙන් උපදෙස් ලබාගෙන ඒ අනුව එම ධාතු ලක්ෂණවල ඇතිවීම නැතිවීම කෙරෙහි අවධානය යොමු කළ යොමු කළ යුතුයයි දැනගැනීමේ අවස්ථාව ඇත. මේ පිළිබඳව භාවනාව ඉදිරියට ගෙන යාම පිළිබඳ උපදෙස් දෙනසේක්වා. එක එක දේවල් පෙන්නයි ඉසලා ආශ්‍රද ප්‍රසආස පෙන්නයි ඉරියව්ව පෙන්නනවා ධාතු මනසිකාරය පෙන්නනවා ඒ දේ මොරවට පස්සේ පෙන්නයි එකක්වත් පිටිපස්සේ යන්න එපා එකක්වත් පතන්නත් එපා ඒගොල්ලෝ පෙන්නන්නේ ඒ හේතුඵල ධර්මයක් හැටියට එනකන් ඉල්ලන්නත් එපා එකක්වත් නැතුව චිත්තක්ෂණයක් ඇත්තෙත් නැහැ. ඔය මොකෙන් මොකක් හරි එක හොල්මනක් තියෙනවා. ආ එනකොට දැනගන්න ආ මේ ධාතු මනසිකාරය මේ ආස්වාද ප්‍රසආසය මේ ඉඳගෙන ඉන්නවා මේ සද්ද මේ වේදනා මේ හිතුලි කිව්වම හොඳට තේරෙයි මේව දෙකක් අතර හැම වෙලාවෙම හිදසක් තියෙනවා. එක යායට නැහැ. එසකට තියෙන මේ සද්දයක් ඇහිලා ආනපනට යනකොට හිතනක් කියලා තමයි යන්නේ. ආනපනද සද්දට යනකොට අපිට මේක පාරට ගියයි කියලා එහෙම කන්නේ නැහැ. කවදාකවත් විවසනා ලෝකේ හදිසි අනතුරු නැහැ. හැම තැනම හිස්තනක් තියෙනවා. අන්නේ හිස්තන ඉක්මවපු ගමන් අවිද්‍යාව වැඩ කරනවා, තෘෂ්ණාව වැඩ කරන නිසා අපි හැම වෙලාවෙම බලන්න ඕනේ කාට හරි පුළුවන් මාව ගස්සන්න. මාව කුප්පණය කරන්න. නමුත් මේ ඉන්න තැන ඉඳලා කිපෙන්නේ ඉස්සෙල්ලා එතන හිස් තැනක් තියෙනවා. කිපෙන තැනලා ආයෙ තැම්පත් වෙනකොට හිස් තැනක් තියෙනවා. බලනකොට මේ හිස් තැන හැම තැනම තියෙනවා. ඒක නිසා අපි මේ හිතුවට මේ එක දිගට යායට බැඳගෙන කරදර කරනවා කියලා නෑ හැම කරදරයක්ම බැච් සිස්ටම් එකට යන්නේ එකින් එකට එකින් එකට කැඩි කැඩි යන්නේ if you know the art of thin slicing of time කාලේ ඊටාම කුඩා කොටස් වලට කඩන්න පුළුවන් නම් අපිට තේනවා මේ සීදි දෙකක් අතර ලොකු පරිච්ඡින්න අවකාශයක් තියෙනවා. පරිච්ඡින්න අවකාශය දන්නේ නැති එකනා උදේට කසපාර 100යි, දවල්ට කසපාර 300යි, රාට කසපාර 300යි. පරිච්ඡින්න අවකාශයේ තියෙන එක දන්නව මොන යකා කරදර කරත් මගේ හිතේ තියෙන විවේකේ. කරදරකාරයට එපා වෙනවා මිසක මට එපා වෙන්නේ ඕන කෙනෙක් කරදර කරපුවායි මම ඉන්නේ විවේකයේ කියලා ඒ මනුස්සයාගේ හිත කඩන්න බෑ. ඒ නිසා මේ වෙනස තමයි අපි භාවනාදී ඇති කරන්න හදන්නේ නිසා මොන දේ කරදර කරත් ඒ කරදර ගැන හිතන්න යන්නත් එපා ප්‍රතික්‍රියා කරන්නත් එපා කරදර කරන එකට යන්න ආරින්න. ඕක ගැන කතා කරන්න එපා. කරදර ගැන කතා කිරීමෙන් තව හිත මනසක් ඇවිස්සෙනවා. Taman අර කරදරේ නැවත නැවත රැව්පිලි රැව් දෙනවා. ඒ විනෝඩ බුදුහාමරේ ಗುಣ කතා කරන්නේ. ඒ විනෝඩ විවේකී ಗುಣ කතා කරන්නේ. ඒ විනෝඩ හුදේකලාව ගැන කතා කරන්නේ. ඒ වෙලාවට අපිට ලැබිච්ච මේ මනුස්සාත්ම භාවය ගැන කතා කරන්නේ. ඕන තරම් කතා කරන්නේ. අහන්න කවුරක්වත් නැහැ. මොකද ඔක්කොටම ඕනේ කුණු කන්දල්. කුණු කන්දලයක් කියන පණ ගත්තොත් ලක්ෂ ගණන් සෙනගේටවා අනේ බුදුරජාණන් වහන්සේ කොච්චර හොඳද කිව්වොත් එහෙම හොඳයි හොඳයි කියලා බුදිය ගන්න. කාටවත් ඕනේ කමක් නැහැ. ඒ නිසා කවදාකවත් වැරදිච්ච දෙයක් ගැන, කවදාකවත් අතපහුවිච්ච දෙයක් ගැන, කවදාකවත් දෝෂයක් ගැන කතා කරන්න එපා. ඒකෙන් කරන්නේ දෝෂෙටම පොහොර දාන. ඒව නොකර ඉන්න පුළුවන්. ඉස්සල ඉස්සල තටමලා ඉන්න වෙන්නේ. ඊට පස්සේ තේිනවා අපි ඕක කිව්වත් නැතත් වෙන්න තියෙදේ වෙනවා. ඒ වෙනුවට බුදු ගුණදී දහම් ගුණදී සංඝ ගුණදී විවිකී ගැන කතා කරන්නේ. උදේකලාව ගැන කතා කරන්නේ. එතකොට Tamanට චිත්ත ප්‍රවෘත්ති බොහෝ විට බුදුහාමරගේ ගුණ නිසා සද්ධාව නිසා අපේ හිත පුළුවන් තරම් බුදු ගුණෙන් පොඟවන තියන්නේ. නැත්තම් එන්නෙම කුණු කන්දල් තමයි. ඒ ඒ කුණු කන්දල් ඉබේන හිතට කුණු කන්දල් අවස්සන්න යන්න එපා. අනුන්ගේ දොස් දකින්න යන්න එපා. අතීත අනාගත පවුරු ගන්න යන්න එපා. ගියාට පස්සේ ඌය පුරුද්දට නිකන් හරියට පෙරේතයෝ පිසාචෝ ළඟින් තිප්පලක් වෙනවා මේ ශරීරේ. ඒ කතා කරන්නෙම බැරි කන් නැති කන් චරුචුරුනේ. උන් හරි ආසයි ඒකට. සත්පුරුෂෙක් කිට්ටු කරන්නේ නැහැ. සද්ධර්මයන් පලාතට එන්න නිතරම බලන්න ඕකව තිබ්බත් එකක්වත් මට කතා කරන්නේ මම කතා කරන්නේ ලැබිච්ච මනුස්සාත්ම භාවය ගැන බුද්ධ උත්පාද කාලය ගැන ක්ෂණ සම්පත්තිය ගැන එතකොට දෙවියෝ බුදුන් වඩින හරියට මේ සමම්මල් වට්ටියකට ධාතු වඩිනවා වගේ ඒ නිසා මේ චිත්තසංතානෙ පිරිසුදුව තියානින්න අනුන් පවු කරාට මේව කතා කරලා පවු ගා ගන්න එපා හොඳ දේ ගැන අනුන්ගේ හරි කමන්නේ තමන්ගේ හරි කමන්නේ කතා කරන්න ගියාම ඒක බුදුම දේවාලයක් වඩටපත් වෙන්න පටන් ගන්නවා චිත්තසංතාන. ගරුතර ස්වාමින්වහන්ස මා ආධුනික යෝගියෙකි. මීට පෙර භාවනා වැඩසටහන් වලට සහභාගී නොමැත. මා ආනාපාන සතිය මෙනෙහි කිරීමේදී වෙනත් සිතුවිලි කෙරෙහි සිත යොමු වන අතර හුස්ම රැල්ල පිළිබඳ දැන ගැනීමට මද වේලාවක් ගත වේ. එක්වරම හුස්ම රැල්ල පිළිබඳ නොවැටහි. හුස්ම රැල්ල දැනුණ පසු එම අරමුණේ සිටින විට ටික වේලාවකින් තුනී වී ශූන්‍ය තත්ත්වයට පැමිණ ගත සැහැල්ලුව පවතී. තවද අරමුණේ සිත සිටින විට සිත වෙනත් අතක යොමු වීම යොමු වීම එය සිහියෙන් දැනගෙන ආයාසයෙන් නැවත අරමුණ කරා ගෙනීම කරනු ලබනවා. මෙම ක්‍රියාකම් තුළ වරද්දක් දැයි පහදා දෙන ලෙසට ඉතා කරුණාවෙන් අයද සිටිමි. ආධුනිකයෙක් වශයෙන් ඉතාම ප්‍රශංසනීයයි. ආනපානෙ වගේ ගමන් කරු සහකාරයෙක් එහෙම නැත්නම් කිය හැරමිටියක් හම්බෙලා තියෙනවා පුළුවන් තරම් හම්බ වෙනවා හැරමිටිය පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඉන්න ඉරියව්ව බලන්න ඕන තරම් හිත පිටි ගාව කිසි බය වෙන්න දෙයක් නැහැ. ඒවා කර්මානුරූප වෙන්න තියෙනකොට හැප්පෙන්න ගිහිල්ලා. ඇයි මම මේ භාවනා කරන මගේ හිතට හිතවිලි ආවේ කියලා හැප්පෙන්න ගියොත් එන්න එන්න පටන් ගන්නවා. ඒවා එන්නේ මොකක් හරි පණිවිඩයකට බැවිලා තියලා ඵලයක් මම වැඩක්. ලද්ද ලද්ද වෙලාවේ මේ ආනාපාන පුරුදු කරලා තියෙනවා. ඒකේ හෝ නැත්නම් ඉරියව්ව හිත පවත්නවනම් මේ හිතවිලි ආවට අපි ඒවත් එක ඇවිලින්න යන්නේ නෑනේ. එතකොට හිතවිලි එන්නේ නෑ. නිකන් ඇටි හැලෙන්නේ කුරුම්බ ගස්වල මෝරන්න නැතුව ඇටි හැලෙනා වගේ ඒව අකාලේ මැරලා යනවා. ඒවත් එක චෝදනා කරන්නයි කතා කරන්නයි ගත්තොත් ඒව ගෙටක වදිනවා. නිසා ගෙටක වද්දන්න ඕනේ ආනාපානෙට. ඉන්න ඉරියව්වට අරව එන්න එපයි කියලා හිතන්නත් එපා. ඒ නිසා මේ ක්‍රමේ දක්ෂයි කියලා කියන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ නිස්සරණ වනයේට මා පෙමිණියේ 2014 ජුනි මාස ඊශා මහත්මිය සංවිධානය කළ වැඩමුළුවකටයි. එතෙන් පටන් ලැබෙන සෑම අවස්ථාවකටම මෙහි පැමිණෙන්නේ ඔබ වහන්සේගේ ධර්ම සම්භාරණේ යමක් අප ජීවිතයටත් භවය අඩු කිරීමෙන් ලහ ගන්නා ප්‍රයත්න පිටුවහලක් වශයෙන්ි. ඔබ වහන්සේගේ ධර්ම කතිකත්වයේ අපගේ සුතමේ ඥානය වැඩි කිරීමටත් සීලානුග්‍රහය භාවනාවට යොමු කිරීමටත් සාකච්ඡානුග්‍රහය කමඨාන් මගින් පැහැදිලි කිරීමට යන ප්‍රයත්නය ඉතාමත් අගය කරමු. ඔබ වහන්සේගේ භාෂා විලාසය ඉතාමත් ආකර්ශනීයයි. නිතර මේ සිහියට නැගේ. මා දැන් මෙතන අරමුණේ විචිත්‍රභාවය හොඳින් බලන්න. පු탁ජනයා කාමුගර වැඩි කිරීමටයි අරමුණ උගක් ගන්නෙ. එතන අරමුණකට හිත තබා ගන්න. එකම අරමුණකට හිත තබා ගන්න. ඒට සාදර වන්න. එන එන බාධක සාධක කරන්න. අමාරු ධර්මයේ හිතට කාවුරුසේ අපට තේරුම් කිරීමට ඔබ වහන්සේගේ නිපුණ හැකියාව සහ දැනීම ප්‍රශංසනීයයි. මේවා පැහැදිලි කිරීමට සෑම ශාස්ත්‍රයෙන්ම ගන්නා නිදසුන් මහත් අනුග්‍රහයකි. වෛද්‍ය ශාස්ත්‍රයෙන් වහන්සේ වරක් ඇනොරෙක්සියා ගැනද භෞතික විද්‍යාව ඔටෝපයිලටින් සහ ගැම ජීවිතයේ උදාහරණද ආස්තජනක කවිද සිතට කාවදින්නේ රන් තත්කරවු පීයකින් බතර කපනවා මේ සියලු දැනුම අපට ලබා අභේත ලබා දීමට ඉවහල් වූ සංවිධායක ඊෂා මහත්මියටත් නිස්සරණ වනයේ කාරක සභාවත් කාර්යාලයේ මහතුන් ඇතුළු පටිගත කළ සුදත් සාඩත් දාන්නේ සැපු සිල් දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරමු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව සහ මේ භවයේදීම නිවන් සාක්ෂාත් කිරීමට හැකි වේයයි පතමු. තෙරුවන් සරණයි. ඒ gedara යන කතාවක් ඒක. ගරු ස්වාමින්වහන්සේ මේ මාගේ ප්‍රථම භාවනා වැඩමුළුවයි. මේ සඳහා අවකාශය සලසා දුන් සහ පහසුකම් සැපීමට දායක වූ සියලු දෙනාටම ස්තුති කිරීමට සහ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම මේ අවස්ථාවක් කරගනිමි. ඔබ වහන්සේ කරගන්නා වූ මෙම ප්‍රායක වූ ඵලදාය වූ සත්‍යාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට මා එක සිතින් ඔබ වහන්සේට ශක්තිය සහ ධෛර්යය වඩ වඩාත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මාද නික්ම යන්නේ මෙහි පැමිණි පුජ්‍යලා ලෙසින්ව වඩාත් දියුණු පුජ්‍යලක ලෙසින් යයි මා හැඟේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. මේ අත්භවයේදීම ඔබ වහන්සේට නිවන් සුවත් වේවා. සාදු සාදු සාදු. ගරුතර ස්වාමින්වහන්ස සෑම ධර්මානුශාසනාවක් අවසානයේදීම දෙවියන්ට පින්දීම ඉතා ගෞරවාන්විතද සිදු කළත් ධර්මානුශාසනාවට පෙර දේවතාරාධනයක් නොකරන්නේ කුමක් නිසාදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ කොටත් ඇවිල්ලා ඉන්නේ කොයි වෙලාවෙත් ආරාධනා කරන්න ඕනේ නැහැ. මේක ඒක දවසක් අර මේ හාමුදුරුවෝ විතරක් ඇවිල්ලා රිට්‍රීට් එකක් කරා බිල්ලන පිරිවෙනේ. ඒ හාමුදුරන්ට කිව්වා මොනම හේතුවක් නැතවත් වීඩියෝ කරන්න එපා, ෆොටෝ ගන්න එපා, කතා කරන්නත් එපයි කියලා. ඉතින් ඒකේ දේශක හාමුදුරුවෝ ඇවිල්ලා හිටියා ලෙක්චරර්ස්ලා. ඉතින් ඒකල් ඉවරලා ඒගොල්ලෝ යන දවසේ කියා ගන්න විදියකුත් නැහැ. උලි හාමුදුරුවෝ කියනවා ඒ මේක ඔක්කොම භික්ෂුන් වහන්සේලා විතර වැඩ හිටියේ. පැය 11ට දැරිලා නිකන් හෝල් එක ෆොටෝ ගත්තලු. පුදුම ආලෝක ලපලු තියෙනවා. දැන් මේක මට කිව්වට පස්සේ ඉතින් හොම්බට මල ඉන්නවනේ මම කිව්වොත් එහෙම ඉතින් කියන්න විදියකුත් නැහැ. ඒක කියනවා මේක සිද්ධි වෙලා තියෙන හැටි මේ ශාලාව. දැනට යන්නේ 99 වෙනි රිට්‍රීට් එක. හැමදාම කට්ටිය ඇවිල්ලා මේකේ භාවනා කරලා ඉතින් මේකට දෙයියන් දෙන්න කියන්න දෙන කියන්න තියෙන ඵලයන් කියලා නම් කියන්න වෙයි. මොකද ඒ තරම් එල්ලව ගන්න බැරි තරම් දෙයියෝ. රන් වල දෙයියෝ ඉන්නේ උඩම දැන්. මේ අනිකට බුදු පූජා පවත්වනෝනේ. අපිට කතා කරලා තියෙන මෙන්න මේ වැඩ ටිකක් තියෙනවා කරලා දාන්න කිව්වා කියන්න ඉසලා කළද. මොකද හිතාගන්න මේ වගේ තැනකට එන්න ඔයගොල්ලෝ කොච්චර පිං කරලා තියෙනවද? ඔයගොල්ලෝ ඇවිල්ලා කොච්චර සාදරව අම්මා අප්පා කියන දේටත් වැඩිය ගෞරවයෙන් කටයුතු කරනවා. එතකොට මේකේ පිම්බීමක් බවට පත් වෙනවනේ. ආයේ දේවතා ආරාධනා වෙනම කරන්න ඕනේ නැහැ. ආරාධනා කරලා ඉන්නේ මේ කියන්නේ. ඇවිල්ලා ඉන්නේ කට්ටිය. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ ආවයි කියලා නිකන් යන්න දෙන්න හොඳ නැහැ නිසා ඔන්න මේ ටිකත් අරන් යන්න කියලා යනකොට පින්දිලා නෝය 46 47 කුටිය හදලා පිළිගන්නේ නැහැ අපේ අපවත් චිත්ත ලොකු තායිත මම පැවිදි වෙච්ච අලුතම ඉතින් එනකොට අර සීසේන කියලා ළමෙක් එනවා. ඒ ළමයා විශාල ගලකට ගින්දර දාලා වතුර දාලා කඩනවා. මොකද සීසේන බොය කරන්නේ කියලා අවසර මේක යන්නේ නැත්තන්ගේ පය වදිනවනේ. මම මේ ගිනි දාලා වතුර දාලා මේක ගල කඩනවා. ආ බොහොම හොඳයි. මේ කුටි හදනවා වගේ උඹත් පිසිද්ධ කරගන්න ඕනේ. යන්නේ කියන්නේ ස්තුතිවන්ත කරනවානේ කියලා යන්න හදනකොට අවසර මම මේ මේ සිදීපාදේ යන්නේ ඉන්නේ. මේ Taman දෙයියන්ට පඳුරු එහෙම තියනවාද කියලා ඇහුවා. පඳුරු මෙහෙ පඳුරු ගහන්න දෙයක් නැහැ කියපන් ගිහිල්ලා තමන් දෙයියන්ට. කැමති නම් ඇවිල්ලා මෙහෙන් පින් අරගෙන යන්න කියපන්. එච්චරයි. මෙතන කකුල් දෙකකට ගිහලා අනේ හත් දෙයියනේ අනේ මගේ හද මණ්ඩලට වඩිරු මැනේ දෙවියනේ ඒ චරිචුරු ඕනේ දෙයියන්ට ඉංජු ඉංජු කියලා කතා කරතයි. ඕගොල්ලෝ තමයි බය. ඒ බය මොකද සිල් නැහැ. වෙන මොකක්වත් නිසා නෙවෙයි. පන්සිල් පද පහ තියෙන කට්ටිය තමයි සක්‍ර දෙවියන්ද ඔළුව නම නම වඳිනවලු. මිනිහ උතුරු නම නම වඳිනවා. මේ සා දෙයියන්න බය. සීඩ නැතිකම නිසා. මම කියන්නේ මෙහි ඉන්න කට්ටිය ඔක්කොම 100%ක් සෙල් තියනවායි කියලා. නැත්නම් මේ මුළු ජීවිත කාලයකට කැප කරලා තියෙනවා. ඔයගොල්ලෝගේ ජීවිත කාලේ තියෙන්නේම මේ වගේ දේවල් දැක දැක ඊතර කියලා කාලා බුදියන්න. ඉතින් ඒක උඩ දෙයියන්න බයයි. හැබැයි දෙයියෝ ඔයගොල්ලන්ට බයයි. මේක ඕගොල්ලෝ දන්නේ නැහැ. මෙහෙමවත් වැඩ කරන කට්ටියට දෙයියෝ බයයි. ඕගොල්ලන් තියෙන අමනකම තමයි, තකතිරුකම තමයි දේවාත්මය ප්‍රාර්ථනා කරන එක. දෙයියෝ ලොකු කරලා හිතන එක දෙයියන්ට ලේබඩ යනවා. ඒක වෙනකොට අනේ අපි මේ මනුස්සාත්ම භාවයක් ලැබෙන්න දටමනවා. මේ මනුස්ස භාත්මාවේ ඉන කට්ටිය ඉනිමම් බඳිනවා. දිවි ලෝකයක්. මොනම ආරාධනාවක් කරන්නේ අපි අර යුතුයකම තමයි දෙමාපියෝ සිහිපත් කරන එක, න්යායෝ සිහිපත් කරන එක, පේන නොපෙන කාටත් පිම්පමුණන එක සත්පුරුෂයන්ට පිම්පමුණන එක. ඒක වැඩි වෙන්නේ නැහැ. ඒක පත්තානුමෝදනා කියලා බුදුහාමුදුරුවෝ අනුමෝදනා කරලා තියෙනවා. දැන් ඔයගොල්ල කාටවත් අපි ආරාධනා කරන්නෙත් නැහැ. ආයෙන්නේ කිය එහෙවුව නැහැ. එහෙම කරලා තියා මේ ඵලයන් කියද්දී අවිලත් බේරෙන්න බැරුව තියෙන්නේ. ඊෂා එහෙම අල්ලන් බේරන්න බෑ. ඒ නිසා දේව ආරාධනාව කෙරෙන්නේ සාමාන්‍ය මතක තියාගන්න සාමාන්‍ය බණවල ඔය දී කමඨාම් බණවල භවනා මධ්‍යස්ථානවල මම බුරුමේ ඉඳලා තියෙනවා මාස 18ක් අවුරුදු මාස 36කට වැඩිය කවදාකවත් එවුවා නැහැ. ඔක්කොම මේ සරුවචනාංශගේ පන්නිරුවණෙන් අවුරුදු 10 ගානකට පස්සේපත් වෙච්ච අලුතෙන් බවාගත්ත පිළිකා වගේක් වුණා. ඒක මොනක්වත් ඕනේ නැහැ. ඒ ආරද සම්මෙද්දුතික දිගුරු ඉන්නවනම් එනවා. එන්නේ අවශ්‍ය තැනට. ඒක තමයි මේ ඊතල ගහලා මෙතනින් හැරෙන්න වමට දාන්න එහෙ හෙව්ව මොකක්වත් ඕනේ නැහැ දෙයියන්ට. එයා දන්නවා ඉන්න ඕන තැනට එනවා. ඒ නිසා කිසිම ආරාධනාවක් නොකරවයි කියලා අපි දෙයියන් කිසිම නිග්‍රහයක් කරන්නෙත් නැහැ. ඇවිල්ලා ගන්න අපි පින් දෙනවා. නොදුන්නයි කියලා ඒක ඇත්තේ දෙයියන්ට තරහ වෙන්න දෙයක්වත් නැහැ. ඒ මොකද අපි යමක් නොකර සිටීමෙන් පින් උපයන්නේ. පව් නොකර සිටීමෙන්නේ. ඒ දෙයියෝ වෙවුලනවා ඒක දකිනකොට. ඒ නිසා දේව ආරාධනාව මේම කිව්වටවත් ඉස්සරහටවත් බලාපොරොත්තු වෙන්න එපා. ස්වාමින් වහන්සේ මාර්ගඵලයක් ලැබූ පුජ්‍යලේකු මියගොස් නැවත මේ සත්භාවක් ලැබුවහොත් හිතව මාර්ගඵලයක් ලබා ඇති බව තමාට අවබෝධ කරගන්නේ කෙසේද? ධර්මයේ ඇසීමට ලැබුණොත් ඒ අවබෝධ කරගන්නා ප්‍රමාණය අනුවද? නමුත් ඒ ස්ථිර කරගන්නේ කෙසේද? ඔබ වහන්සේට සර්වන් සරණයි. ඒක තියා මේ මාර්ගපණයක් ලැබලා මැරෙන්නේ නැතුව හිටියත් එයාට වුණත් ලැබපු මාර්ගඵලයේ පිළිබඳ සමහර විටක සැක ඇති වෙන්න පුළුවන්. මැරුණට පස්සේ නම් අපිට හිතාගත්ත හැකි ලොකු ගැස්මක් හැලා හැප්පකට පස්සේ කියලානේ. ඉතින් ඒක නිසා ඒක මේ ලැබිච්ච මාර්ගඵලය චිත්ත පීඩාව අඩු කරන්න, අසහනය අඩු කරන්න, ආතතිය අඩු කරන්න හේතු වෙන මිසක්කා මේ අඟ කහ පාට වෙන්න හෝ අං එන්න හරි රැස් වී දෙන්න ඒව ඔක්කොම නිකන් මේ කවදාකවත් වෙන්නේ නැති දේවල්. තමයි තේරෙනවා වෙනද තරම්වත් චරිචුරු ගන්නෑ. වෙන තරම්වත් කණපින්දම් ගහන්නේ මේ ලැබිච්ච දේ ගැන සතුට වෙන්න පටන් අර ගන්නවා කියලා තියෙනවා. ඉතින් ආර්ය භූමිය තමයි. එහෙම නැතුව තාමත් මම මෙච්චර භාවනා කරනවා මට තාම හම්බුන්නේ නැහැ මම මෙච්චර දන් දෙනවා මට මේක නැතුණයි කියලා හෙට්ටු කරන්න හදනවා නම් ඉතින් අඩියට බලවත්. ඒක නිසා මේ ලෝකේ ජීවත් වුණත් Tamanටම වුණත් Tamanගේ ඥාන පිළිබඳ සැක පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ලැබිච්ච කෙනාට නොලැබිච්ච කෙනෙක් ගැන කොහොම කතා කරන්නේ? ඒ නිසා මේ ලියන එක්කන මට පේනවා නොලැබිච්ච කෙනෙක් වගේ සමා වෙන්න ලැබිලා තියෙන කෙනෙක් නා නොලැබිච්ච කෙනෙක් වගේ ඒකයි මේ අනුන්ගේ සීනි කිරන්න හදන්නේ ඒගොල්ල තමයි. භාවනා කරන එක නා අනුගේ දින කරන්න යන්නේ නැහැ. Tamanට හම්බෙච්ච අසහනිය අඩු වෙච්ච ගතිය තමයි බලන්නේ. නැති කට්ටිය මනින්න හදනවා මෙයා සෝවාන් වෙලා අරයා කරගන් වෙලා ඉතින් සහතික දෙන්න ගිහිල්ලා අහාක යන කරදර. ඒ නිසා බුදුහමඳුර කියලා තියෙන්නේ ලේසිම වැඩේ ඔබ සෝවාන් වෙලා බලපන්. ඒකට හොල්ලන්න බෑ ඒ වචනේ. එනිසා සෝවාන් වෙලා ඇවිල්ලා හවුනොත් මඩක් පොඩ්ඩක් කියලා යන්න. ඒකට මම ආරාධනා කරනවා සිත නැත්නම් ඊට වැඩිය වගේ ප්‍රශ්න වලට අපි කාලය ගන්න යන්නේ නැහැ. ගරු ස්වාමින්වහන්ස සංඛාර උපේක්ෂා ඥානයේ සිට සෝවාන් මාර්ගඵලයට යන මාර්ගයේ අංගයන් නම් වශයෙන් පමණක් පිළිවෙලින් වදාරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින් දරුවන් කරනවා. ඒ ඔය මේ ලොකු චාන්සිකාර සත්ත්ව විසුද්ධා විදර්ශනා ඥාන පොතේ එහෙම නැත්නම් විසුද්ධි මාර්ගයේ තියෙනවා මේ පිරිස මේ ගෙදර යන්න බලන්නේ වෙලාදී මේ නන්ලා ස්ටොක් කටපාඩම් කළා මොකක්ද ඇති වෙන්නේ ඒ පොතක් අරගෙන බලා ගන්න සභාවකට දාන්න එපා මේ වගේ ප්‍රශ්න. මොකද ඒක Tamanට ඕන වෙලාවක හොයන්න පුළුවන්. මොකටද මේ පිරිසේ වෙලාව ගන්න? ඊට වෙලා ගිල්ල නේ තියෙන්නේ. ඈ? ඒක නිසා මේ තවත් අර මේ අර ඥානයි මේ ඥානයි මේ යන්න හදන කට්ටිය ඔළුව ගුරුවල් කරන්න හදනවා. ඒකට මේ විසුද්ධි මාර්ග පොත් දිගාරලා බලන්න මේ වගේ දැනුම දින කට්ටිය මේ පොත් දිගාරින් ඉගෙන ගන්න ඕනේ. දැනුම ඕනේ කරන කට්ටිය නරකක් නෑ. ඒක ඒක ක්‍රමයක් තියෙනවා කරන්න ඒක කරගන්න. එහෙම නැතු මේ මේ වගේ සබහාල වෙලා ඒකට මම වැඩි ගන්න යන්නේ. දරතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මෙම සත්කාරය මම ඊට අගේ කොට සිතමි. මාගේ පෙරට වඩා ආනාපාන සති භාවනාව කරගෙන යාමට හැකි හැකි වී ඇත. ඔබ වහන්සේ නිදුක් නිරෝගී චිර ජීවන වේවායි ප්‍රාර්ථනා කරමි. සේරුවන් සරණයි. අවසාන ඉදිරිපත් කිරීම ගරුතර ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති පුද කරන අතර පිං පතමි. අපට මේ බෙදා දුන් ධර්ම ඥානය ඔබ ධර්ම දාණය ඔබ වහන්සේට නිවන් පිණසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු සාදු සාදු